එතකොට මේ පිරිස දවස් 10ක් පුරාවට නැවතිලා කරන මේ වැඩමුළුවේ භාවනා වැඩමුළුවේ ඔන්න අද දවසේ ධර්ම දේශනාවත් එක්ක තමයි අපි මේ එකතු වෙලා ඉතින් මේ සූත්‍ර දේශනාව මේ ඉදිරියෙන් තියාගෙන තියෙන සූත්‍ර දේශනාව දිහා බැලුවොත් එතෙන්දී සඳහන් වෙන්නේ භාග්‍යතුන් වහන්සේ අපිට කරුණු නමයක් ඉදිරිපත් කරනවා. ඒ කරුණු නමය පිළිබඳ පැහැදිලි කිරීමක් කරනවා. කොහොමද ඒ පැහැදිලි කිරීම කරන්නේ පටන් ගන්නෙ කියලා පොඩ්ඩක් මතක් කරොත් නවීමා භික්කවේ සංඥා භාවිතා බහුලී කතා මහත්ඵලා හොಂತಿ මහානිසංසා මහණෙනි මෙන්න මේ ආකාර සංඥා නමයක් තියෙනවා මේ නමය මේ විදිහට නැවත නැවත හුරු කරොත් පුරුදු කරොත් ඒක මහත්ඵල වෙනවා මහානිසංස වෙනවා ඒ වගේම අමෘතය කෙරෙහි තමුන්ව අරගෙන යනවා අමෘතය ලබා දෙනවා කියලා භාග්‍යතුන් වහන්සේ මෙන්න මේ සංඥා නවයක් නැත්නම් මේ කරුණු නවයක් අපි ඉදිරියේ තැබීමක් සිද්ධ කරනවා. එතකොට අද දවසේ කොටස බැලුවොත් අද දවසට ඉදිරිපත් වෙලා තියෙන කොටස බැලුවොත් අනිච්ච සංඥා කියන කොටස තමයි අද දවසට ඉදිරිපත් වෙලා තියෙන්නේ. එතකොට මේ කියපු වචනේ නම් එහෙම නැත්නම් මේ ඉදිරිපත් වෙලා තියෙන කොටස නම් මේ පින්නතුන් ගොඩක් අහලා ඇති. හුරු පුරුදු වචනයක් හුරු පුරුදු කතා බහක් තමයි මේ තුල තියෙන්නේ. එතකොට අපි සාමාන්‍ය මෙහෙම හිතුවොත් දැන් අපි ওই ගිරිමානන්ද සූත්‍රය වගේ ප්‍රකාශ කරනකොට භාග්‍යතුන් වහන්සේ මෙන්න මේ අනිච්ච සංඥා කියන එක පැහැදිලි කරනවා. රූපං අනිච්චං වේදනා අනිච්චා සංඥා අනිච්චා සංඛාර අනිච්චා විඥානං අනිච්ඡanti ඉති මේසු පංච උපාදානස්කන්ධේසු අනිච්චානුපස්සේ විහෙරති මෙන්න මේ රූපය කියන දේ අනිත්‍යයි වේදනාව සංඥාව සංස්කාර විඥාන මෙන්න මේ කියන පංච උපාදානස්කන්ධය අනිත්‍යයි අන්නේ අනිත්‍ය බව දැන දැක ගනිමින් මෙතනත්තා වාසය කරනවා මෙතනත්තා කල් ගෙවනවා ওই විදිහට තමයි ඉදිරිපත් කරන්නේ එතකොට සාමාන්‍යයෙන් පොතේ අහලා පුරුදු පොතේ හුරු පුරුදු කතා බහක් මේක ඒක අපි දන්නවා ඒක අපි අහලා තියෙනවා මේ විදිහට අපිට ගෙන හැර දක්වලා තියෙනවා නමුත් මේක ප්‍රායෝගිකව යෙදෙන්නේ කොහොමද කියන පරීක්ෂණය තමයි අපි අපේ ඉදිරියේ තියෙන මේ පරීක්ෂණය එක්තරා විදියක සූත්‍ර දේශනාව නම් අහලා තියෙනවා තමයි. වචනෙන් නම් අහලා තියෙනවා තමයි. නමුත් මේක ප්‍රායෝගිකව වඩන්නේ කොහොමද? ප්‍රායෝගිකව පුරුදු කරන්නේ කොහොමද? කියන දේ තමයි තනිකරම මේ පුහුණුව. අපි මේ පුහුණුවක් විදියට කරන්නේ මේ දේ තමයි. එතකොට ඔය පංච උපාදානස්කන්ධෙටම යෙදෙන තව නමක් තමයි සක්කාය කියන එක. කියන්නේ මේ සක්කාය කියලා මිටියක් බඳලා තියෙනවා. මොකද්ද මේ මිටිය? මෙන්න මේ විදියට රූප ඊළඟට වේදනා සංඥා සංකාර විඥාන කියන පහක මිටියක් තියෙනවා. ඔන්නෝකේ අනිත්‍ය ස්වභාවය දැන දැක ගනිමින් මේකේ අනිත්‍ය සංඥාවෙන් මේ තැනත්තා වාසය කරනවා මේ තැනත්තා කල් ගෙවනවා කියන අදහස තමයි සාමාන්‍ය ඉදිරිපත් වෙන්නේ. එතකොට අපිට ඕක පහසුවෙන් ප්‍රකාශ කරන්න පුළුවන්. පහසුවෙන් මේ සූත්‍ර දේශනාව අපි ඉදිරියෙන් තියාගන්න පුළුවන්. සත්ගායනා කරන්න පුළුවන්. නමුත් ඇත්තට මේක ප්‍රායෝගිකව යෙදෙන්නේ කොහොමද කියන පරීක්ෂණය තමයි මේ තියෙන්නේ. එතකොට මේ දවස්වල ඔය ඉහළ ආරන්නේ ඉන්නවා සිංගප්පූරුවේ වැසියෝ කීප දෙනෙක්. සිංගප්පූරුවේ වැසියෝ කීප දෙනෙක් නැවතිලා භාවනා කටයුතු කරමින් ඉන්නවා. එතකොට මේ පිරිස මේ ධර්මයට ආගන්තුක කට්ටිය නෙමෙයි. මේගොල්ලෝ හොඳට පොතපත පරිශීලනය කරපු කට්ටිය, එහෙ යම්කිසි පන්සලක් වගේ ඇසුරු කරපු කට්ටිය. එතකොට මේ තැනැත්ත ඇවිල්ලා කියනවා මේ තැනැත්ත ප්‍රකාශ කරනවා මෙන්න මෙහෙම දෙයක්. ස්වාමින් වහන්සේ මම මේ බණ පොත කියෝලා තියෙනවා. මේ බණ පොත කියෝලා තියෙනවා. මේ බණ පොත කියෝන එක හරි ලේසියි ස්වාමින් වහන්සේ. ඈ හරි ලේසියි. අපි බොහොම ලස්සනට වාඩි වෙලා බොහොම මේ වතාවත් පිළිවෙත් ඒ කටයුතු කළා. මේ බණ පොත අපේ ඉදිරියේ තියාගෙන අපි කියවීමක් සිද්ධ කරනවා. එතකොට අද දවසේ හැටියට නම් අන්න මේ අනිත්‍ය සංඥා කියන එක බොහොම අකියවනවා කියලා කියමුකෝ. එයා සූත්‍ර දේශනාවක් අරගෙන පැහැදිලි කරනවා. එතකොට මේක ටික වෙලාවක් අපි කරනවා මේ දේ වැඩේ හරි හුරු පුරුදුයි. අපි මේ පන්සලින් දැදී බොහෝ වෙලාවක් මේ දේ කළා තියෙනවා. නමුත් ස්වාමීන් වහන්සේ මේක ඇත්තට පුරුදු කරන්න ගියාම හරිය අමාරුයි. මගේ කොන්ද හොඳටම රිදෙනවා මේ වාඩි වෙලා ඉන්න බැරි තරමට. දැන් මොකද්ද මේ වෙලා තියෙන්නේ? ආ බලන්න පොතේ කියවලා තියෙනවා. නමුත් මේක ප්‍රායෝගිකව පුරුදු කරන්නේ කොහොමද? ප්‍රායෝගිකව පුරුදු කරන එක අර වගේ කියවනවා වගේ වැඩක්ද? කියන ප්‍රශ්නේ තමයි අහන්නේ. එයා කියනවා මේක ඇත්තට පුරුදු කරන්න ගියාම අමාරුයි. දැන් ඉස්සර වගේ වාඩි වෙලා ඉන්න බෑ. දැන් පොත කියවන කාලේ කොහොමද? පොත කියවන කාලේ බොහොම ලස්සනට පිළිවෙලට අන්න වාඩි වෙලා ඒ වැඩ කටයුත්ත කරා. හැබැයි මේ වගේ භාවනා වැඩමුළුවකට ඇවිල්ලා මේ විදිහේ ආරණ්‍යයකට ඇවිල්ලා ඔන්න දවසක් දෙකක් තුනක් මේ කාලසටහන කරගෙන යනකොට ඔන්න තේරෙනවා වැඩි. දැන් සමහරුන්ට දැනටම අතපය පොළු වලින් තලුවා වගේ අමාරුවක් ඇති. ඈ කොත්තමල්ලි බීලා හරියන්නේ නැහැ ඒකට. ඒකට බොන්න වෙන්නේ මොනවද? වෙනිවැල්කට. ඈ වෙනිවැල්කට බොන්න අමාරුවක් ඇවිල්ලා ඇති. වාඩි වෙලා ඉඳියත් අතපය රිදෙනවා. නැගිට්ටත් අතපය රිදෙනවා. ඇවිද්දත් අතපය රිදෙනවා. 63ත් අතපය රිදෙනවා. ඉතින් ඕක තමයි වැඩේ. අර මනුස්සයා කොන්ද අල්ලගෙන කියනවා පොත කියෝන එක හරි ලේසි. කොරන්නේ ගියාම ලේසි නෑ. කොරන්නේ ගියාම අමාරුයි. අන්න මොකද්ද මේ කරන්නේ? අන්න මේ පංච උපාදානස්කන්ධය ඉදිරියෙන් තියාගෙන මේකේ අනිත්‍ය ස්වභාවය දකින්න තමයි උත්සාහය. එතකොට අපි හිතමු දැන් මේ පුහුණු කරන කෙනෙක් මේ හුස්මක් තමුන්ගේ මූලික කමඨහන විදියට තියාගත්තා. එහෙම නැත්නම් මේ පියවර වලට දැනෙන දැනීම තමුන්ගේ මූලික කමටහන විදිහට තියාගත්තා. එතකොට මෙහෙම තියාගෙන මෙහෙම භාවනා කරන කෙනෙක් සමහර විට අහනවා කෝ දැන් මං ආවේ මේ පංච උපාදානස්කන්ධයේ අනිත්‍ය සංඥාව බලන්න පුරුදු කරන්න. තාම ආට ඒක හම්බුන්නේ නැහනේ. තාම ආට ඒක හම්බුනේ නැහැ. තාම දුන්නේ නැහැ. තාම මේ හුස්මනේ බලන්නේ. කියලා ප්‍රකාශ කරනවා. නමුත් ඒ හුස්ම බලන ක්‍රියාවලිය තුළ වෙන්නේ මෙන්න මේ වැඩේ තමයි. වෙන්න මේ වැඩේ තමයි. අපි හිතලා බලමු දැන් ඔන්න හුස්මක් තමන්ගේ ඇතුළට ඇදීගෙන යන බව මේ තැනතර දැනෙනවා. එතකොට ওই හුස්මේ රූප කොටසක් තියෙනවානේ. මේ භෞතිකව මේ හුස්ම ඇවිල්ලා වදිනවා. අපේ නහබ් නාස්පුඩු පුරෝගෙන ඇතුළට ඇවිල්ලා යනවා. ඈ ඒ විදිහට දැක ගන්න පුළුවන්. අන්න හුස්මේ රූප කොටසක් තියෙනවා. ඊට පස්සේ ඒ රූප කොටස නිසා ඇති වෙන වේදනාවක් තියෙනවා. ඔන්න ඇතුළේන හුස්ම මට මෙහෙම දැනෙනවා. ඔන්න පිට වෙන හුස්ම මට මෙහෙම දැනෙනවා කියලා මෙතනද මේක අත්දකිනවා. ඊළඟ මොකද්ද? ආන්න හුස්ම පිළිබඳ යම්කිසි සංඥාවක් මතකයක් ගැළපිලා එනවා. ආ කලින් මෙහෙම හුස්ම වැටුණා දැන් හුස්ම වැටෙන්නේ මෙහෙම. ආ ඉදිරියේදී කොහොම වෙනස් වෙයිද? කියන ඔන්න ඔය බැල්මත් ටිකෙන් ටික මතුවලා එනවා. මම පරියන්කේ වාඩි වෙනකොට හුස්ම ගොඩාක් වේගවත්. දැන් එච්චරම වේගවත් නෑ. දැන් හුස්මේ වෙනස පොඩ්ඩක් අඩු වෙලා වේගය අඩු වෙලා කියලා අන්න අර සංඥාව පිළිබඳ අදහසක් මේ හුස්මේ දැක ගැනීම පිළිබඳ මතකයක් මෙතනටට ඉදිරිපත් වෙලා එනවා ඊට පස්සේ අලුත් කෙනෙක්ට විශේෂයෙන් දැක ගන්න පුළුවන් මේ හුස්ම පිළිබඳ අන්න හිතවිලි ගෙතෙනවා මොකද්ද කියන්නේ ආ මම දැන් මේක කොහොමද කමඩහන් වාතාවරයට දාන්නේ කොහොමද දැන් මේක කියන්නේ කොයි විදිහටද මේක කියන්නේ කියලා අර වාඩි වෙලා ඉන්න ගමන් සමහර වෙලාවට කමටහන් වාර්තාත් ලියනවා කමඨාන් වාර්තාත් ලියනවා. අන්න එහෙම කොටසකුත් අත්දකින්න. ඊට පස්සේ මේ ක්‍රියාවලිය අත්දකින්න තැනැත්තෙකුත්. එහෙම නැත්නම් අත්දකින්න ස්වභාවයක් අපි ළඟ තියෙනවා. මෙන්න මේ කී කොටස් සියල්ලේ එකතුවක් අපි නැවත නැවත අත්දකින්නවා. ඉතින් ඔන්න ඕක තමයි මේ කරන පුහුණුව. එහෙම නැත්නම් මේ අද දවසේ ඉදිරිපත් වෙලා තියෙන කොටස අපේ පුහුණුවට ගැලපුවොත් ඔන්න ඒ වැඩේ තමයි අපි කරන්නේ. එතකොට නැවත නැවත මේ ක්‍රියාවලිය සිද්ධ කරනවා. ඇවිදින ගමනොත් පතුලට දැනෙන ස්පර්ශෙත් ඒ වගේ. මෙන්න මේ කොටස් පහේ එකතුවක් එතන තියෙනවා. එතකොට ඒක නැවත නැවත දකිමින් ඒක අත්දකිමින් කල් ගෙවන්න උත්සාහ ගන්න තමයි බලන්නේ. එතකොට එහෙම කරගෙන යනකොට තේරෙනවා පොතේ කියුවට වැඩිය වැඩේ වෙනස්. පොතේ කියනවා වගේ නෙමෙයි ඇත්තට ඊයදෙන්න කරන්න ගියාම. නමුත් අමාරුවෙන් නමුත් ටික ටික මේක තමයි අපි හුරු කරන්නේ. මේක තමයි අපි පුරුදු කරන්නේ. එතකොට කෙනෙක් ගොඩාක් සමහර විට වෙහෙසක් හදා ගන්නවා. මෙයා කියනවා මට මේ හිසුස්ම කීපය බලන්න පුළුවන්. හිත ඇවිස්සෙනවා. මේ විදියට සක්මන අමාරුයි කරගන්න සක්මනේ හිත මෙහෙට හිත ඇදිලා යනවා. මේ වටපිටාවේ කට්ටිය ඔස්සේ කතන්දර ගෙතෙනවා කියලා ලොකු වෙහෙසක් පීඩාවක් හදා ගන්න වෙන්න පුළුවන්. නමුත් එයාට අපි නැවත නැවත කියනවා විවේකීව වාඩි වෙලා ඉන්න. විවේකීව ඇවිදින් අන්නේ වාඩි වෙලා ඉන්න බව අගය කරන්න උත්සාහ ගන්න. ඒ විදිහට ඇවිදින බව අගය කරන්න උත්සාහ ගන්න. අර සුවසේ ආත්ම භාවය පරිහරණය කරනවා කියන අදහස ඉදිරියෙන් තියාගත්තත් ඇති. අන්න ඒ විදිහට සුවසේ වාඩි වෙලා ඉන්නකොට සුවසේ ඇවිදිනකොට ඉබේම ටිකෙන් ටික මෙන්න මේ හුස්මක් අපේ අවධානයට අහු වෙනව වෙන්න පුළුවන්. එහෙම නැත්නම් පිම්බීම හැකිලිම ආකාරයෙන් හුස්ම අහු වෙනව වෙන්න පුළුවන්. එහෙම නැත්නම් මේ ඉරියව්ව ආකාරයෙන් දැනීමක් ඉස්මතු වෙනව වෙන්න පුළුවන්. අන්නේ ඉස්මතු වෙන දේ නැවත නැවත නිරීක්ෂණය කරන්න තමයි උත්සාහ ගන්න. මේ විදිහට මේ සක්කාය කියන දේ අපි අර හුස්මට දැස්සුවා. එහෙම නැත්නම් හුස්ම ගත්ත දර්ශකයේ විදිහට. අන්නේ ගත්ත දර්ශකය තමයි මේ නැවත නැවත බලන්න නිරීක්ෂණය කරන්න උත්සාහ ගන්න. එහෙම නැත්නම් සක්කාය කියන දේ අන්න අර පියවර විදිහට දැනෙන දැනීමට අපි බැස්සුවා. පියවර විදිහට දැනෙන දැනීම ගත්තා දර්ශනයේ විදිහට. දර්ශකයේ විදිහට. අන්නේ දර්ශක ඉදිරියෙන් තියාගෙන අපි මේ නිරීක්ෂණය කරන්න උත්සාහ ගන්නවා. එතකොට මෙන්න මේ පංච උපාදානස්කන්ධය නැවත නැවත ඇති වෙන නැති වෙන හැටි බලන්න තමයි අපේ උත්සාහය. ඒක තමයි අපි सिद्ध කරන්නේ. එතකොට ඒක වරක් කළා හරියන්නේ නැහැ. දෙවරක් කළා හරියන්නේ නැහැ. නැවත නැවත නැවත නැවත සිය දහස් වරක් කළ යුතුයි. ඒ කරනකොට වැඩි වැඩියෙන් අර ඇවිදින බව යම්කිසි විවේක ස්වභාවයකින් ඇවිදින්න උත්සාහ කරනවා. වාඩි වෙලා ඉන්න උත්සාහ කරනවා යම්කිසි විවේක ස්වභාවයකින්. අන්න ඒ ක්‍රියාවලිය තුළ ඉන්නකොට ඉබේම මේ දේ අපිට ඉස්මතු වෙලා එනවා. චර අමාරුවෙන් හුස්ම පිටිපස්සේ එලෝගන දුවගෙන යන්න ඕනේ නැහැ. ඒ වෙනුවට විවේකයෙන් ඇවිදලා බලන්න. අන්න එතකොට තේරෙනවා ඉබේම මේ කකුලේ ක්‍රියාවලිය මට දැනෙන්න පටන් ගන්නවා. එහෙම නැත්නම් විවේකයෙන් වාඩි වෙලා ඉඳලා බලන්න. ටිකක් වෙලා ඉන්නකොට ඔන්න ඉබේම හුස්මක් ඉස්මතු වෙලා එනවා. ඔන්න ඔය ක්‍රියාවලිය තමයි අපි නැවත නැවත නිරීක්ෂණය කරන්නේ. එක්තරා විදිහක අපි හිතමු ඔන්න ඔය දැන් බලලෙක් මේ බලලා කියන සතා අපි ওই සතිපාසලේම ගොඩක් පාවිච්චි කරනවා. පොඩි දරුවන්ට මේ සිහිය කියලා දෙනකොට අපි කියනවා මේ බලන්න මේ බලලා දිහා බලන්න බලලෙක් දිහා බලන්නේ සතා කොහොමද? ඇවිදිනකොට කවදාවත් නිකන් වෙහෙස පීඩාවකින් ඇවිදිනවද? නෑ. ඒ වෙනකොට බොහෝම විවේකීව අර පහවුරු තබමින්, මේ පා තබමින්, කොට්ට තබමින් මෙයා බොහොම විවේක ගමනක යෙදෙනවා. වාඩි වෙලා ඉඳියත් කවදාවත් නිකන් අපහසුවකින් වගේ වාඩි වෙලා ඉන්නවද? නෑ. බලා ඉන්නත් ආසයි නේ. බලා ඉන්නත් ප්‍රියමනාපයි. මේ සතා බොහොම විවේකීව වාඩි වෙලා ඉන්නවා. මේ සතා කාගේවත් උමනාවට නටනවද? නෑ. ඈ දැන් බල්ලෝ වගේ නම් සාමාන්‍යයෙන් අන්න ස්වාමියා ගෙදරහම ගිහිල්ලා වලි ගෙවනලා ඇඹරිලා ඔන්න පිළිගන්නවා දොර ගාවට ගිහිල්ලා. බලල්ලු. ගණන් ගන්නේ නෑ. ගණන් ගන්නේ නෑ. ආවද කියලා ගානකුත් නෑ නැතාද කියලා ගානකුත් නෑ. ඌ අර විදියට නිදියගෙන ඉන්නවා. කැමති වෙලාවට ඇවිල්ලා හුරතල් වෙලා යනවා. කැමති වෙලාවට තමුන්ගේ නිින්ද ගත කරනවා. ආහාර ඕන වෙලාවට ඇවිල්ලා කාලා යනවා. ඕන නැති වෙලාවට ප්‍රතික්ෂේප කරලා නිදිය ගන්නවා. ඔන්න ඔය විදිහේ ස්වභාවයනේ මේ සතාගේ තියෙන්නේ. එතකොට කියනවා බල්ලෝ නම් මිනිස්සු හීලා කරගෙන තියනවා තමයි. බල්ලෝම නම් හීලා කරගෙන තියනවා තමයි. බලල්ලු මිනිස්සුන්ව හීලා කරගෙන තියෙනවා. ඈ අවශ්‍ය වෙලාවට ඇවිල්ලා මගේ වැඩ කටයුතු ටික කරලා දුන්නාට පස්සේ යන්න ඔයා. ඉන්න එපා. ඒ කියන අදහස නේ දෙන්නේ. අන්න ඒ වගේ අපි තුල තියෙනවා මේක. අපි තුල තියෙනවා මේ ස්වභාවය. අන්නේ ස්වභාවය මතු කරගන්න තමයි උත්සාහය. විවේකයෙන් ඇවිදලා බලන්න. ඇවිදිනකොට තේරෙනවා මේ සක්මන නිකන් හරි ප්‍රණීත වෙලා විවේක වෙලා එනවා. විවේකයෙන් වාඩි වෙලා ඉඳලා බලන්න. බොහෝම විවේකීව අන්න මේ වාඩි වෙලා ඉන්න පුළුවන් ස්වභාවයක් එනවා. එදිනෙදා වැඩත් ඒ විදිහට කරලා බලන්න. දැන් විශේෂයෙන් මේ වගේ පරිසරයකට ආවම අපි කාවත් පිනවන්න උත්සාහයක් නැහැ අපි. කාවත් පිනවන්න උත්සාහයක් නැහැ. ගෙවල් වල ඉන්නකොට නම් අන්න තියනවා වෙන්න පුළුවන්. හරි? එතකොට අපි මේ වගේ පරිසරයකට ඇවිල්ලා මේ අනුන් දෙන බතක් කාලා මේ විදිහට සීලයක් සමාදන් වෙලා මේ ඔකෝම මේ වෙන වෙන දේවල් අපිට ලැබලා දීලා තියෙන දේවල් පරිභෝග කරමින් මොකද්ද මේ කරන්නේ? අන්න මම මගේ විවේකේ හදාගන්නවා. ඇත්තටම අපි ගාව තියුණ දෙයක් කුඩා අවදී අපි ළඟ තියුණ දෙයක්. නමුත් අන්න අතරමඟදී අමතක වුණ දෙයක්. සාමාන්‍ය පොඩි දරුවෙක් ගන්න, කුඩාම දරුවෙක් ගන්න. අනේ දරුවා මේ දෙමාපියෝ සනසන්න කවදාවත් hina වෙන්නේ යඩන්නේ නැහෙනි. මේ දෙමාපියෝන්ට අවශ්‍ය විදියට වැඩ කටයුතු කරන්නේ නැහෙනි. අවශ්‍ය වෙලාවට චූ කරනවා. ඈ අවශ්‍ය වෙලාවට අසුචි කරනවා. අවශ්‍ය වෙලාවට අඬනවා. අවශ්‍ය වෙලාවට hina වෙනවා. කිසිම අරගොල්ලෝ කෙරෙහි අපේක්ෂාවක් නැහැ. නමුත් යම් කිසි අවධියක් පහු වුණාද එතකොට ඔන්න ටික ටික ටික ටික මේක කරොත් අම්මා ප්‍රියයි මේක කරොත් මට වැඩිපුර දේවල් ලැබෙනවා. මේක කරොත් අප්‍රියයි කියන විදිහට අන්න කටුවටුන්නක් ඔළුවේ දාගත්තා. මොකද්ද ඇඳිල්ලක් ඇඳගත්තා. දැන් අපි උත්සාහ කරන්නේ මොකද්ද? මේ විදිහට පරිසරයකට ඇවිල්ලා මේ විදිහට විවේක වෙලා මොකද්ද උත්සාහ කරන්නේ? අර අතරමඟදී අමතක වෙච්ච මේ අපි ළඟ තිවිච්ච දේ නැවත මතු කරගන්න තමයි උත්සාහය. අපි ළඟම තියුණා. ඒ විවේකයේ තියුණා. අර විදිහට ඒ කටුවටුන්නක් අතරමඟදී තමයි පැලඳුනේ. ඒ විදිහේ මෝඩකමක් ඇඳ ගැනීමක් අතරමඟදී තමයි ආවේ. අන්න ඒ මුල්කී ස්වභාවයට යන්න තමයි උත්සාහය. ඒකින්ද අර වචනේ හරියට ගැලපෙනවා. අර සුඛී අත්තානම් පරිහරාම් කියන වචනේ ගැලපෙනවා. ඇවිද්දත් වාඩි වෙලා ඉඳියත් මගේ එදිනෙදා වැඩ කටයුතු කරත් මම මේ ක්‍රියාවලියේ යෙදෙමින් මේ ක්‍රියාවලිය පිළිබඳ අවදිව කටයුතු කරන්න උත්සාහ ගන්නවා. ඒ දේ තමයි මම सिद्ध කරන්නේ. ඊට පස්සේ වෙන කෙනෙක් එක්ක ගනුදෙනු කරත් කතා බහ කරත් මගේ විවේකය රැකගෙන කරන්න උත්සාහ ගන්නවා. මගේ විවේකය ආරක්ෂා කරගෙන කරන්න උත්සාහ ගන්නවා. ඒක තමයි මම කරන්නේ. කියලා අන්න ඒ විදිහට අපි මේ ලැබිච්ච ස්වභාවය, මේ ආත්ම භාවය සුවසේ පරිහරණය කරන්න තමයි බලාපොරොත්තු ඒක තමයි මේ පුහුණුව. ඔය නැවත නැවත හුරු කරන්නේ පුරුදු කරන්නේ ඒ දේ. එහෙම නැත්නම් අර බලලෙක් ළඟ තියෙන බලලාගේ ස්වභාවය වගේ මා ළඟත් මේ මනුස්ස ස්වභාවයක් තියෙනවා. අන්නේ මනුස්ස ස්වභාවය මගේ ළඟ තියුණා. මුලදී තියුණා. ඒක පොඩ්ඩක් අමතක වෙලා ගියා. අන්නේ අමතක වෙච්ච දේ නැවත මතු කරගන්න තමයි උත්සාහය. ඒ සඳහා ඔය හිත ඔය විදිහට විවේක වෙන්න. හිත ඔය විදිහට සැහැල්ලු වෙන්න. මොකද්ද අවශ්‍ය වෙන්නේ? අන්න අර ඉදිරිපත් වෙන දේවල් පිළිබඳ යම්කිසි දැඩි ගැනීමක් පොඩ්ඩක් දුර වෙලා යන්න ඕනේ, දිය වෙලා යන්න ඕනේ. ඒක තමයි ඔය සිද්ධ වෙන්නේ. ඒක නැවත නැවත කරනකොට තේරෙනවා අන්න මම පැයක් ඇවිද්දා කිසිම විවේකයක් අපහසුාවක් අමාරුවක් ආවේ නැහැ. විවේකයෙන් මම ඇවිද්දා. විවේකයෙන් මම කටයුතු කරා. ඒ වෙලාව මට එහෙම ලොකුවට මතකෙකුත් නැහැ. මතකෙකුත් නැහැ. පැයක් වාඩි වෙලා ඉඳියා මොන මොනවාදෝ ටිකක් වුණා නම් තමයි. මොන මොනවාදෝ ටිකක් වුණා නම් තමයි. නමුත් ඒ වෙලාව මට විවේකයි. ආපහු නැගිටතර පස්සේ අරගෙන යන්න දෙයක් නැහැ. අපෑයේ මෙහෙම දෙයක් රැස් කරගත්තා කියලා අරන් යන්න බලාපොරොත්තු වෙනවනේ. කමඨහන් වார்த்தාවට මොන හරි ලියන්න බලාපොරොත්තු වෙනවනේ. එහෙමනේ සාමාන්‍ය අපේ ස්වභාවය. ඔය ගොඩ දෙනෙක් කියනවා මේ කමඨහන් වார்த்தාවට ලියා ගන්න දෙයක් නැහැ. ලියා ගන්න දෙයක් නැහැ. අධෛර්යයෙන් කියන්නේ. නමුත් ඒකම තමයි අවශ්‍ය දේ. මේ පැයක් ඇවිද්ද මට අරගෙන යන්න දෙයක් නැහැ. පැයක් වාඩි වෙලා ඉඳියා මට අරගෙන නැකිట్లా යන්න දෙයක් නැහැ. ඒ වෙනුවට ඒ වෙලාවේ සුවසේ මම මේ දේ පරිහරණය කරා. සුවසේ මම කල් ගෙවුවා. අන්න ඒක තමයි මෙන්න මේ කී මේ අනිත්‍ය සංඥා කියලා ඉදිරිපත් කරන්නේ. සංඥාව මේ විදිහට අනිත්‍ය ස්වභාවයක් මම නැවත නැවත පුරුදු කරනවා හුරු කරනවා. අන්න මොකක් හරි නිට්ටය වුණාද මතකෙට ගියා. මොකක් හරි නිට්ටය කරාද ඔන්න මතක හිටිනවා. ඉතින් ඒක තමයි වෙන්නේ. වැඩි හරියක් ඔන්න ওই කමටහන් වාර්තාවල සටහන් වෙන දේවල් බලන ප්‍රශ්නයක් සටහන් වුණොත් මොකද්ද? ආ ඒක ස්ථිර කරලා තියෙනවා. සමහර වෙලාවට කියනවා අද දවසේම අපිට අහන්න ලැබෙන හිතවිලි කෑලි ටිකක් එහෙම් මෙහෙම් ඇවිල්ලා ගියා. ඒ ටික මතකයි. ඒ ටික මතකයි. ඇයි ඒ? අන්න පොඩ්ඩක් ඒ ටික නිත්‍ය කරගත්තා. ඉතින් ඔන්න ඔය දේ කාලයක් තිස්සේ පුරුදු කරනකොට පුරුදු කරනකොට මෙන්න මේ කී විදිහේ මේ එන්නෝ යන්නෝ කියන ස්වභාවය මේ ඇති වෙන හැම දෙයක්ම මිදිලා යන ස්වභාවයක්, දිය වෙලා යන ස්වභාවයක් තියෙනවා කියන ස්වභාවය. අන්න ඒ දේ තමයි මේ හුරු වෙන්නේ. ඒ බැල්ම තමයි මේ හුරු ඒක දවසකින් දෙකකින් මේ කාලයක් තිස්සේ නැවත නැවත නැවත නැවත පුරුදු කරන්න ඕනි හුරු කරන්න ඕනි. ඒ හුරු කිරීම ඒ පුරුදු කිරීම අමාරුයි. අමාරුයි. අර පොතේ කියෝන එක ලේසි. නමුත් කල යුත්තේ මොකද්ද? කල යුත්තේ මේ දේ. ඒක තමයි අර මිනිස්සු ඇවිල්ලා කියන්නේ කොන්දරි දෙනවා. වාඩි වෙලා ඉන්න බෑ. පොතේ කියෝ වගේ නෙමෙයි අත්තර කරනකොට. නමුත් මේක තමයි වැඩේ. මේක තමයි කරන්න ඕනේ. අමාරුවෙන් නමුත් ටිකෙන් ටික උත්සාහ කරන්න ඕනේ. ක්‍රමානුකූලව මේ දේ වඩා ගන්න ඕනේ. මේ දේ තමයි මේ සිද්ධ කරන්නේ. අන්නේ බැල්ම තමයි අපි දියුණු කරන්න බලාපොරොත්තු වෙන්නේ. එතකොට අර බලලෙක්ගේ ස්වභාවය ගත්තොත් ඒ සතා ඒ සතාට උරුම ඌ විවේකයෙන් කටයුතු කරනවා. අපි මිනිස්සෙක්ගේ ස්වභාවය ගත්තොත් ඒ ඒ කෙනා එයාට උරුම වූ විවේකයකින් කටයුතු කරනවා. අන්නේ විවේකේ හොයාගන්න, අන්නේ ස්වභාවය හොයාගන්න තමයි අවශ්‍යතාවය. ඒක නිසාමද කොහෙදෝ මේ සතා මේ බලලා කියන සතාව දේවත්වයට නංවලා තියෙනවා. ඔය පුරාණ ශිෂ්ටාචාරවල මේ දේවත්වයට නංවලා තියෙනවා. මොකද මෙයාගේ හැටි, මෙයාගේ හැසිරීම, මෙයාගේ චර්යාව බොහොම විවේකයෙන් කටයුතු කරනවා. ඊළඟට ෂණිකව ක්‍රියාත්මක වෙනවා. ක්ෂණිකව ක්‍රියාත්මක වෙනවා. අවශ්‍ය විදිහට ක්‍රියාත්මක වෙනවා. අර විදිහට උග්‍ර විදිහට ක්‍රියාත්මක වෙනවා. නමුත් නැවතත් ආපහු නිවිලා යනවා. නැවතත් ආපහු විවේක වෙලා යනවා. එතකොට මෙයාට යම් කිසි දියක හැකියාවක් තියනවලු මෙන්න මේ කරදරයක් ආපු වෙලාවක. අපි කියමු පිටපොට ගියපු වෙලාවක. එහෙම නැත්නම් මොකක් හරි වෙහෙසක් ආපු වෙලාවක, මේ විදිහට ඇවිස්සුන වෙලාවක ඉක්මනින් නැවත අන්න යථා ස්වභාවයට එන්න පුළුවන්. වේගෙන් එන්න පුළුවන්. අර විදිහට උරගමොලේ ක්‍රියාත්මක වෙනවා. නැවතත් විවේක වෙනවා. නැවතත් සැහැල්ලු වෙනවා. එතකොට අපිට වෙන වැඩේ මොකද්ද? අපිට මොනවා හරි ප්‍රශ්නයක් අහම මොකද වෙන්නේ? සත්‍ය ගණන්, මාස ගණන්, ඇදි ඇදි ඇදි යනවා. මොකද්ද හේතුව? ආ ඒක අපි නිත්‍ය කරගත්තා. නිත්‍ය ස්වභාවයක් මේ තුල ආවා. ඔක්කොම හරි හැබැයි මේ ප්‍රශ්නේ ස්ථිරයි. මේක නයි අනේකක් නෙමෙයි මේ ප්‍රශ්නේක මම කොහොමද ජීවත් වෙන්නේ කියලා ඔන්න ලොකු වෙහෙසක් පීඩාවක් අරගලයක් හදා ගන්නවා සමහර වෙලාවට සති ගණන් සමහර වෙලාවට මාස ගණන් අර විවේකය අපි දුරස් කරගන්නවා අන්න මොකද උනේ අන්න දෙයක් නිත්‍ය කරගත්තා දෙයක් ස්ථිර කරගත්තා ඒකට අනුව වෙහෙසක් පීඩාව ගැළපීලා ඉන්න පුළුවන් වැඩි ඕනේ අර ડિප්‍රෙෂන් එකක් වුණත් හදාගන්න පුළුවන් බැරි කමක් නැහැ බැරි කමක් නැහැ විෂාදයක් ඒකක් උනත් හදාගන්න පුළුවන් හේතු කාරණා මොකද්ද බොහොම සුළු සිදුවීමක් සමහර විට සුළු සිදුවීමක් සමහර විට ආපු පණිවිඩයක් දැකපු දෙයක්ුත් නෙමෙයි එහෙම නැත්නම් පොඩි දැකපු දෙයක් අහපු දෙයක් ওই වගේ දෙයක් මට පදනම් වෙලා කොහොමද විෂාදයක් හදාගන්නේ අන්න මොකද උනේ අර කල්පනා කරලා කරලා වෙහෙස අරගෙන අරගෙන අන්තිමට මහා ලෙඩක් බවට වෙහෙසක් පීඩාවක් බවට පරිවර්තනය කරගත්තා එතකොට අපිටත් අර විවේක වෙන්න පුළුවන් නම් නැවතත් කම්පණය වෙනවා තමයි, ගැටෙනවා තමයි. නමුත් නැවත විවේක වෙන්න කොච්චර වෙලා යනවද අපිට? ඒක හොඳ සලකුණක් මෙන්න මේ කොපමණක මේ ප්‍රතිපදාව වඩලා තියනවද කියන්නේ. භාවිත මනසක් කියලා කියනවා. මේ විදිහට මේ අනිත්‍ය සංඥාව කියන එක කොච්චර වඩලා තියනවද? පුරුදු කරලා තියනවද? ඒක වඩපු පමණ, පුරුදු කරපු පමණ හඳුනා ගන්න පුළුවනි අර විදිහට කරදරයක් අහම කරදරෙන් පස්සේ නැවත විවේක වෙන්න කොච්චර වෙලාවක් යනවද? වෙහෙසක් පීඩාවක් අහම ඒ වෙහෙස පීඩාවෙන් මිදෙන්න කොච්චර වෙලාවක් යනවද? gedara dore ප්‍රශ්නයක් ඇති වුනහම ඒ ප්‍රශ්නේ අමතක වෙලා නැවතත් යථා ස්වභාවයට එන්න කොච්චර වෙලා යනවද කියලා බැලුවොත් ඒක හොඳ සලකුණක් ඒක හොඳ දර්ශකයක් අන්න අර භාවිත මනසක භාවිත මනස. එහෙම නැත්නම් මේ අනිත්‍ය සංඥාව කියන එක නැවත නැවත පුරුදු කරප මනසක දර්ශකයක් කියලා අපිට ගන්න පුළුවන්. ඉතින් ඒක නිසාමද කොයිද අර සතාව දේවත්වයට නංගලා තියෙනවා. කියනවා අන්න මේ සතා අන්න අර විදිහේ වෙහසක් එනවා. ඌ ක්‍රියාත්මක වෙනවා. අවශ්‍ය දේ කරනවා. හැබැයි නැවතත් විවේකයි. ශනිකව විවේක වෙන්න පුළුවන්. එයාට ශනිකව නැවතත් අර ප්‍රകൃතියට නැත්නම් යථා ස්වභාවයට එන්න පුළුවන්. එතකොට මේ මිනිස්සු එහෙම කල්පනා කරද්දී අපිත් උත්සාහ කරන අපි තුලත් මේ වගේ හැකියාවක් වර්ධනය කරගන්න පුළුවන්ද? ප්‍රශ්නනම් එනවා තමයි. ඒක දෙයක් නැහැ. ඒක පිළිබඳ සැක සංකාවක් තියාගන්න එපා. නමුත් මේ ආපු ප්‍රශ්නකට මුහුණ දීලා නැවතත් යථා ස්වභාවයට එන්න, නැවතත් විවේක වෙන්න අපිට කොච්චර කල් යනවද? ඒක අපිට හිතලා විවේක කරන්නත් බෑනේ. ගොඩ දෙනෙක් කියනවා මේ ප්‍රශ්නේ යන්න. ඈ මට මේක දරන්න බෑ. මට මේක වෙහෙස වැඩි. යන්න කිව්වට වෙහෙස වැඩි කිව්වට යනවද? ඒකම තව තව ඇවිල්ලා පීඩා දෙනවා. යන්න කියන්න කියන්න තව තව එනවා. එතකොට මොකද්ද කරන්න තියෙන්නේ? මොකද්ද පුරුදු කරන්න තියෙන්නේ? මෙන්න මේ තමන් තුළ මේ කී විදිහේ පුහුණුවක් සිද්ධ කරන්න. පුහුණුවක් සිද්ධ කරනකොට සිද්ධ කරනකොට ඒ පුහුණුවේ ප්‍රතිඵලයක් විදිහට තමයි අර දේවල් ඉක්මනින් හැලිලා යන්නේ. එහෙම නැතුව අපිට මේ ප්‍රශ්න අහලන්න උත්සාහ කරාට ඒක හරියන්නේ නැහැ. ඒ වෙනුවට අපි උත්සාහ කරනවා සක්මන පරයන්කේ විදිහට මෙන්න මේ පංචපාදානස්කන්ධයේ ඇතිවීම නැතිවීම. එහෙම නැත්නම් අනිත්‍ය ස්වභාවය නැවත නැවත නිරීක්ෂණය කරන්න. ඒ කරන නිරීක්ෂණයේ ප්‍රතිඵලයක් විදිහට මොකද වෙන්නේ ප්‍රශ්නයක් ආපු වෙලාවට අන්න ඇවිස්සෙනවා. සමහර විට තරහ යනවා. සමහර විට අතීත කරපු දේවල් මතක් වෙනවා. කරන්න ඕනේ මේක අර මෙහෙම කරන්න ඕනේ මෙහෙම ඉඳලා හරි නෑ කියලා ඔන්න මොන මොනවා හරි පපංචිකුත් ගෙතෙනවා. නමුත් නැවත ප්‍රകൃතියට එන්න. නැවත විවේකයට එන්න කොච්චර කල් යනවද? අන්න ඒ විවේකය ඉක්මනට ඉක්මනට නැවත සැහැල්ලු තත්යකට විවේක තත්යකට එනවා කියලා මේ තැනකට දැක ගන්න පුළුවන්. මොකක් නිසාද? අර කරන පුහුණුව නිසා. ඒ කරන පුහුණුවේ ප්‍රතිඵලයක් ලෙස තමයි ඒ දේ සිද්ධ වෙන්නේ. ඒකට නැවත නැවත හුරු කරන්න, පුරුදු කරන්න, ඒ කරන්න කරන්න ඒ විදිහට විවේකයේ ඉක්මනට ලං කරගන්න පුළුවන්. ඉතින් ඕකේ මූලිකම අවස්ථාවක් තමයි සාමාන්‍ය අපි සක්මනක පරියන්කයක කටයුතු කරනකොට පුරුදු කරනකොට අන්න අපි හිතමු අපිට කරදරයක් ආවා. දැන් හුස්මේ තියෙන හිත අන්න අර මොකක් හරි ඔස්සේ ඇදිලා ගියා. හිතවිල්ලක් ඔස්සේ වෙන්න පුළුවන්. එහෙම නැත්නම් සක්මනකනම් සමහර විට වටපිටාවේ පෙනෙන දර්ශනයක් ඔස්සේ වෙන්න පුළුවන්. වටපිටාවේ ඉන්න කෙනෙක් ඔස්සේ වෙන්න පුළුවන්. එතකොට මේ වගේ අවස්ථාවක අපේ හිත කොච්චර සැලෙනවද කොච්චර දුක් ගන්නවද කියලා බලන්න. සමහර කෙනෙක් කියනවා සිහිය නැති වෙලා ගියා. ආ බව ගන්නම බෑ වගේ. ඈ මේ වටපිටාවේ ඉන්න කට්ටිය හින්දා තමයි මට මේක කරගන්න බැරි. එහෙම නැත්නම් මේ එන හිතවිලි හින්දා තමයි මට මේ දේ කරගන්න බැරි කියලා ගොඩාක් චෝදනා නගනවා. ගොඩක් චෝදනා නගනවා. මොකද ඒක නිත්‍ය කරගත්තා. ඒක ස්ථිර කරගත්තා. නමුත් අන්න ඒ අවස්ථාව තමයි භාවනාව වැඩෙන අවස්ථාව. මෙන්න මේ කී විදිහට මේ ප්‍රතිපදාව ප්‍රඥාවට බර වෙන්නේ අන්න ඒ අවස්ථාවේදී. එහෙම නැතුව අපි හිතමු හුස්මේම තියුණා කියලා. හුස්මේම තියුණොත්, දිගටම තියුණොත් අන්න මොකද වෙන්නේ? හුස්ම පිළිබඳ නිත්‍ය සංඥාවක් එන්න ගන්නවා. ඈ ගොඩ දෙයට අපි දැකලා තියෙනවා නිකන් මේ මේ පුහුණුව නිසා අර්ශස් රෝගෙ ඉන්න ගන්නවා කලින් නම් තියුනේ නැහැ ගෙදර එනකොට හොඳ මිනිස්සයා හැබැයි යනකොට දැන් අර්ශස් රෝගයක් ඇයි ඒ අන්න අරක නිත්‍ය කරගන්න උත්සාහ ගත්තා අර කී හුස්ම නිත්‍ය කරගන්න උත්සාහ ගත්තා. මේ පියවර නිත්‍ය කරගන්න උත්සාහ ගත්තා. ඒකෙන්ද අපි කියන පොඩ්ඩක් කරදරේකුත් ඉඳලා හිටලා එන්න ඕනි. එන්න ඕනි. මේ වගේ රිට්‍රීට් එකකට පිස්සු කෙලෙන එක්කෙනෙක් දෙන්නෙක් ඉන්න ඕනි. ඒ ඉන්නකොට තමයි හොඳටම ඇවිස්සලා ඉන්නේ අනිත් කට්ටිය. අපි හිතමු පරියන්ක වෙලාවේ සක්මන් කරන කට්ටිය ඉන්නවා. ඈ නැත්නම් උඩ උඩ භාවනා ශාලාවේ කෙනෙක් ඉන්නවා. අරගොල්ලෝ පරියන්කේ වාඩි වෙන වෙලාවට ඇවිල්ලා එයා පහල රෙදි හොදනවා. ඉතින් අර ටැප් එක ඇරලා හිමීට ටොක් ටොක් ටොක් ගාලා වතුර බින්දු කීපයක් වැල්ලා රැප් එක ඇරලා රෙද්ද හොදලා ගලේ ගහලා ඕ හරියට විනාඩි 15ක් 20ක් කරනවා. හරිය පිළිවෙලට කරනවා. හරියටම 1:40 විතර තමයි පටන් ගන්නෙ. ඒ කියන්නේ පරියන්කේ හොඳම වෙලාවට තමයි පටන් ගන්නෙ. ඉතින් ඒ වගේ කෙනෙක් ඉන්න එපැයි. එහෙම නැත්නම් කොහොමද මේ වැඩේ හරියට යන්නේ? පොඩ්ඩක් පොළොව කියන එකත් අංශක 23.4ක් ඈදයි. ඈ ඒ ඈදවුණු පොළොවකනේ අපි මේ ඉන්නේ. අන්න එතකොට අර විදියට පොඩ්ඩක් අවුස්සන කෙනෙක්. සක්මන් වෙලාවට පරියංග කරන කෙනෙක්. ඈ එහෙම නැත්නම් පරියංග වෙලාවට සක්මන් කරන කෙනෙක්. රෙදි යෝදන කෙනෙක්. ඈ ඒ වගේ කෙනෙක් ඉන්න ඕනේ. ඉන්නකොට තේරෙනවා ඔන්න කරදරයක් අහම මේ කරදරේ නිසා මම කොච්චර දුක් ගත්තද. මේ කරදරෙන් මිදිලා නැවත මට හුස්මට එන්න, පියවර වලට එන්න මට කොච්චර වෙලා යනවද? අන්න නියම පරීක්ෂණي. අන්න නියම පරීක්ෂණي. සමහර වෙලාවට සාප කරනවා. සමහර වෙලාවට මුළු පරියන්ක ඉතුරු කොටසම අරක ඔස්සේ තමයි ගත කරන්නේ. ඒක ඔස්සේ තමයි කල් ගෙවන්නේ. මෙන්න මේ විදිහට ටික ටික පුරුදු කරනකොට අන්න අපි ළඟ ශිල්පයක් දියුණු වෙනවා. මොකද්ද මේ ශිල්පේ? අන්න හුස්මේ තියුණු අවධානය සිටිවිල්ලකට ගියා. වටපිටාවේ සිදුවීමකට ගියා. ගිහිල්ලා නැවතත් ආවා හුස්මට. හැබැයි මගේ හිත කැළඹුණේ නැහැ. මගේ හිත එහෙම ලොකුවට සැලුනේ නැහැ කියලා මේ දැනතර දකින්න පුළුවන්. අන්න ඒක හොඳ ප්‍රගතියක් මේ කියන ප්‍රතිපදාවේ. එතකොට ඔය හුස්මේම තියන උත්සාහ කරන කට්ටියට නැත්නම් පියවරවලම තියන උත්සාහ කරන කට්ටියට අපි කියනවා පොඩ්ඩක් කරදරයකටත් එන්න දෙන්න. සිතවිල්ලකටත් එන්න දෙන්න. ආහම බලන්නකො මොකද වෙන්නේ කියලා. ආහම බලන්නකෝ මේ සිතවිල්ල නිට්ටයද කියලා. එහෙම එකක් නැහැ. ඒ වෙනකොට ටිකකින් තේරෙනවා අනේ හිතවිල්ල නැති වෙලා යනවා. අනේ මම නැවතත් විවේකයි. මම නැවතත් විවේකයි. සක්මනේ වටපිටාවේ මොනවදෝ පෙවුනා. ආපහු නැව මමතත් සක්මන් කරනවා. මට පතුල දැනෙනවා. අන්නේ කී විදියට ටිකෙන් ටික මෙන්න මේ පුහුණුවේදී තමයි ඔය මූල බීජ ඇති වෙන්නේ. මේ විදියට කරදරයක් ආපු වෙලාවක නැවත යථා තත්ත්වයටපත් වෙන්නේ. මට කොච්චර වෙලා යනවද කියලා දැක ගන්න පුළුවන්. හුස්මට නැවත එන්න කොච්චර වෙලා යනවද? අර විදිහට පියවර දැනෙන තත්වයට විවේක වෙන්න කොච්චර වෙලා යනවද? සාමාන්‍ය මුලදී ලොකු වෙලාවක් යනවා. නමුත් ටික ටික අපිට තේරෙනවා ශිල්පයක් වර්ධනය වෙනවා. සිතුවිලි ඇවිල්ලා ගියාට එච්චර ගාණක් නැහැ. වටපිටාවේ සද්ද ඇහුණාට එච්චර ගාණක් නැහැ. වෙනදා වගේ ඇවිස්සෙන්නේ නැහැ. කියලා දැක ගන්න පුළුවන්. අන්න මොකද උනේ මෙන්න මේ විදිහට කරදරයක් බාධකයක් ආපු වෙලාවක නැවත ප්‍රകൃතියට එන්න නැවත අර විවේක වෙන්න කොච්චර වෙලා ගත වෙනවද කොච්චර උත්සාහයක් දරන්න ඕනේද කියන පරීක්ෂාව තමයි මේ තියෙන්නේ අන්න ඒ දේ නැවත නැවත सिद्ध කරන්න පුහුණු කරන්න එතකොට තේරෙනවා අර gedara dore ප්‍රශ්නත් ඒ මට්ටමේම වෙනසකට ලක් වෙනවා ගෙදර දොරේ මහා ප්‍රශ්න එන්නේ පොඩි පොඩි ඒවත් නෙමෙයි ලොකු ප්‍රශ්න එන්නේ. මේ වගේ නිකන් කැස්සා, පොඩ්ඩක් නිකන් දාඩිය දැම්මා, මధుරෙක් කෑවා. ඒ වගේ ප්‍රශ්න නෙමෙයි ගෙදර දොරේ එන්නේ. ආ ඒ වෙනකොට සති ගණන් මාස ගණන් තියාගෙන කල්පනා කරන්න පුළුවන් විදිහේ ප්‍රශ්න එන්නේ. නමුත් තේරෙනවා ඒ වගේ ප්‍රශ්නයක් වුණත් මට තේරෙනවා ඉස්සර තරම් මම වෙහෙසක් ගන්නේ නැහැ. ඉස්සර තරම් මම ඒවා අල්ලගෙන දඟලන්නේ නැහැ. ඉස්සර තරම් නැවත ප්‍රകൃතියට එන්න මට වෙලා යන්නේ නැහැ. කියලා දකින්න පුළුවන්. අන්න මොකද උනේ? මෙන්න මේකේ අනිච්ච සංඥාව තව ටිකක් වර්ධනය වුණා. තව ටිකක් ශක්තිමත් වුණා. තම තමන්ටම තේරෙනවා අන්න අර විදිහේ වෙහෙසක් පීඩාවක් කරදරයක් අහම මම එච්චර දඟලන දෙයක් නෑ. මම නැවතත් විවේක වෙනවා. පොඩි වෙලාවක් යන්න පුළුවන්. පොඩි කාලයක් ගත වෙන්න පුළුවන්. නමුත් නැවත මම විවේක වෙනවා. මේ ප්‍රශ්නෙත් ගියා කියන බැල්ම ටිකෙන් ටික මතුවලා එනවා. ඔන්න ඒකී ශක්තිය අපි පුහුණුවකින් තමයි ලං කරගන්නේ. එහෙම නැත්නම් අර පොත කියෝලා ලං කරගන්න උත්සාහ කරාට එච්චරම සාර්ථක නෑ. අපි කියනවා මේ ප්‍රශ්නේ අනිත්‍යයි, මේ ප්‍රශ්නේ අනිත්‍යයි, අනිත්‍යයි කිව්වට මොකද? ආ එයා ඇවිල්ලා කියනවා ඔය කිව්වට මම නිත්‍යයි වගේ නේ. නිකන් පොඩ්ඩක් විතර නිත්‍යයි වගේ නේ කියලා අර ප්‍රශ්නේම ඇවිල්ලා අපිට කොලොප්පම් කරන ගානකට පත් වෙලා එනවා. ඒක නිසා නැවත නැවත මේ විදියට සිහිය පුරුදු කිරීමක් විදියට මේ දේ सिद्ध කරන්න. හුරු කරන්න පුරුදු කරන්න. එහෙම හුරු කරනකොට පුරුදු කරනකොට අන්න අපි අපිට දැක ගන්න පුළුවන් මෙන්න මේ හුස්මට බාධාවක් ආපු වෙලාවක මේ විදිහට සිතවිලි ඇවිස්සුණු වෙලාවක මේ විදිහට වේදනාව ආපු වෙලාවක මේ විදිහට කය රිදුම් දෙන වෙලාවක අන්න ඒ වගේ වෙලාවක අමෝතුම ශිල්පයක් ටිකෙන් ටික දියුණු වෙලා එනවා. මේ විදිහට සක්මණේ ඇවිද ඇවිද ඉන්නකොට වටපිටාවෙන් එන කරදර බාධකයක් දැක්කහම අන්න ටික ටික ටික ටික 아무තු විදිහේ ශිල්පයක් දියුණු වෙලා එනවා. මේ වලගොඩලි තියුණාට මොකද මේ වාහනේ ක්‍රමානුකූලව දිගින් දිගට අරගෙන යන්න පුළුවන් කියන ශක්තිය මා තුළ දියුණු වෙලාවා. ඉතින් ඒක තමයි අවශ්‍ය වෙන්නේ. ඒක තමයි අවශ්‍ය වෙන්නේ. ඒ පුරුදු කරන්න හුරු කරන්න නැවත නැවත කරනකොට අන තේරෙනවා මෙන්න මේ කී විදිහේ දේවල් ස්ථිරව මම ගන්නෙ නැහැ. නිත්‍ය විදිහට මම ගන්නෙ නැහැ. ඒ වෙනුවට තේරෙනවා මේ දේවල් එහෙම වෙනකොට හුවමාරු වෙනකොට වර්ධිනකොට අන්නේ අවස්ථාවලදී මම නැවත නැවත විවේක වෙන ස්වභාවයක් මා තුළ වඩා ගන්න පුළුවන් නැවත නැවත ඉක්මනට විවේකෙට එන ස්වභාවයක් මා තුළ වඩා ගන්න පුළුවන් අන්න ඒක තමයි අවශ්‍ය වෙන්නේ ඒක තමයි අවශ්‍ය වෙන්නේ. අර විදියට නොයෙකුත් දේවල් එනවා, ප්‍රශ්න එනවා. නමුත් ඉක්මනට විවේක වෙන්න පුළුවන්. ඒතර කවදාවත් හිතන්න එපා මේ ප්‍රශ්න ගැටලු නැති ලෝකයක් නම් හදන්න බලාපොරොත්තු වෙනවා කියලා. ඒ වෙනුවට ඔය දුකමයි. ආයි වෙනසක් නැහැ. ඔය දුකම අන්න අර අපි ගන්න ස්වභාවය තමයි වෙනස. මේ බලන බැල්මේ තමයි වෙනස. ඉස්සර නිත්‍ය විදිහට බැලුවා. දැන් අනිත්‍ය විදිහට බලනවා. ඔන්න බැලන් දෙකේ අතර වෙනස තමයි තියෙන්නේ. එකම දුක නමුත් වෙනස් විදිහක බලනවා. වෙනස් විදිහක බලනවා. ඒක එක්තරා විදිහකට අපි නිකන් කිව්ව හැකි බ්‍රේන් වොෂ් කරනවා කියලා. මේක මෙහෙම බලන්න එපා මේ විදිහට බලන්න. ඇත්ත තමයි ඔබ දුක තමයි. නමුත් මේ විදිහට බලන්න. වේදනාවක් නම් ආවා තමයි. නමුත් සිහිය පිටව ගන්න පුළුවන් බලන්න. ඈ අර විදිහට හිතවිල්ලක් නම් ආවා තමයි. මේ හිතවිල්ල ආපු බව දැනගෙන වැඩි හලහප්ප ගන්නේ නැතුව අවුල් කරගන්නේ නැතුව ආපහු උස්මට එන්න පුළුවන්ද කියලා බලන්න. ඔන්න ඒ බැල්ම තමයි පුරුදු කරන්නේ. ඒක කාලයක් තිස්සේ හුරු කරනකොට පුරුදු කරනකොට අන්න මොකද උනේ? කලින් මේක මහා ස්ථිර දෙයක් විදිහට අරගත්තර මොකද දැන් ටික ටික ටික ටික මේකත් අනිත්‍යයි මේකත් වෙනස් වෙන සුළුයි මේ ප්‍රශ්නෙත් යනවා කියන බැල්මක් අපි ටික ටික හුරු කරගන්න පුරුදු කරගන්න හැකියාවක් ලැබෙනවා ඉතින් ඔන්න ඔය කී කතාව අපි හිතමු තවත් විදිහකට මේක පොඩ්ඩක් පැහැදිලි කරගන්න. දැන් ඔය සෙන් කතාවක තියෙනවා මෙහෙම දෙයක්. එතන තියෙනවා මේ ගෝලෙක්. මේ තැනැත්තා ගිහිල්ලා මේ ගුරුන් ආංශ කෙනෙක් ළඟට ගුරුවරයෙක් ළඟට ගිහිල්ලා මෙන්න මේ විදිහ ඉල්ලීමක් කරනවා. අපි හිතමු මේ විදිහට මොකද්ද ඉල්ලීම? ආයා කියනවා මට මේ අනිත්‍ය සංඥාව පුරුදු කරලා දෙන්න. අද දවසේ වටනේ මම මේ කියන්නේ. අනිත්‍ය සංඥාව පුරුදු කරලා දෙන්න. එහෙම නැත්නම් මට මේ zen කියන එක කියලා දෙන්න. එහෙම නැත්නම් මේ මට මේ භාවනාව කියන එක කියලා දෙන්න. මොකද්ද මේ කරන්නේ? මොකද්ද මේ පුරුදු කරන්නේ? මට කියලා දෙන්න. කියලා ගුරුවරයාගෙන් ඉල්ලීමක් සිද්ධ කරනවා. එතකොට මේ ගුරුවරයා නිහඬව නැකිටලා හරි මාත් එක්ක එන්න අපි පොඩ්ඩක් යමු කියලා මේ තරුණයව මේ තැනැත්තව යම් කිසි ගාං අපි කියමු වැවක් පොකුණක් වගේ තැනකට එකගෙන යනවා. ගිහිල්ලා මේ ගුරුවරයා මේ ඉවුරේ තියුණ ගලක් අරගෙන අර පොකුණට විසි කරනවා. පොකුණට විසි කරනවා. එහෙම නැත්නම් අර වැවට විසි කරනවා. මොකද වෙන්නේ? අන්න අර වතුර කැළඹිලා වටපිටාවට ලොකු කැළඹිල්ලක් රැලි මාලාවක් ඇදිලා යන්න පටන් ගන්නවා. ඒ විදිහේ ස්වභාවයක් ඇති වෙලා එනවා. එතකොට මේ ගුරුවරයා අරක පේනලා කියනවා දැන් මොකද වුනේ? ආ ජල පෘෂ්ඨේ කැළඹුණා. කැළඹුණා. මොකක් නිසාද මේ කැළඹුණේ? අන්න අර පංච උපාදානස්කන්ධය කියලා මම කරගත්තනේ. අන්න ඒ වගේ කැළඹීමක් තමයි වෙ තියෙන්නේ. අන්න අර ජල පෘෂ්ඨයක් තියුණා. නමුත් මේකේ වෙනම වෙන් වූ පැවැත්මක් ඇති වුණා. ඒ විදිහේ ස්වභාවයක් ඇති වුණා. මොකක්ද අර ගල වැදුණු තැන ඔන්න වෙනස් වෙලා පේන්න ගන්නවා. මේ විදිහේ කැළඹිල්ලක් පේන්න ගන්නවා. ඔක කටකරුන් දෙසායිනාංශ වෙනස්ම විදියක වචනකින් කියනවා. කියනවා මේ ජල කඳක් නම් තියෙනවා තමයි. නමුත් මේ මෝඩ දියසුලියක් හිතුවා මේ ජල කඳට විරුද්ධව ගමනක යෙදෙන්නේ. ඒක තමයි ඔය අරගලේ. ඔන්න දියසුලියක් කරගෙනකොට මොකද වෙන්නේ? අන්න පෙන්වන්න පුළුවන් මෙතනක් අතනක් කියලා පෙන්눔 කිරීමක් කරන්න පුළුවන්. අන්න බලන්න අර දියසුලියක් තියෙනවා මේ ගඟේ එහෙම නැත්නම් මේ වැවේ කියලා පෙන්눔 කරන්න පුළුවන් ස්ථානයක් පෙන්눔 කරන්න පුළුවන්. අන්න ඒ වගේ අපි මේ සක්කාය කියන පොදියක් අරගෙන මේකේ වෙනම ආකාර පැවැත්මක් පනවන්න උත්සාහ ගන්නවා. මේවා ප්‍රශ්න මේ මට මුණ දේවල් වෙන කාටවත් නොවුන දේවල් මේ වගේ ප්‍රශ්න ඇයි මටම ආවේ මෙහෙම දෙයක් ඇයි මටම උනේ කියලා අන්න විදිහට සාප කර ගැනීමක් වෙහෙසක් පීඩාවක් ගැනීමක් අපි හදා ගන්නවා අන්න මොකද උනේ අර ජල පෘෂ්ඨයම තමයි තියුනේ නමුත් මේකට ගලක් වැටුණා වගේ ස්වභාවයක් කැළඹිල්ලක් මතුවලා ආවා එහෙම නැත්නම් මේ ජල පෘෂ්ඨය මත අන්න මෝඩ දියසුලියක් මේ ගමනට විරුද්ධව කැරකෙනවා කැරකෙනවා. අර මහා ජල කඳට විරුද්ධව කැරකෙනවා. එතකොට වෙන ආකාර පැවැත්මක් වෙනම ස්ථාවරයක් මේ තුල පෙන්눔 කරනවා. ඉතින් ඔන්න ඔය දේ දිහා අවදිව බලා ඉඳීමක් තමයි අපි සිද්ධ කරන්නේ. මේ ජල පෘෂ්ඨේ කැළඹිලා කොහොමද මේ වටපිටාවට මේ කැළඹිල්ල ගලාගෙන යන්නේ. ඔන්න හිතවිල්ලක් අහම කැළඹෙනවා. කෙනෙක් මොනවා හරි කිව්වහම කැළඹෙනවා. මොනවා හරි ගැටලුවක් ප්‍රශ්නයක් වුණාම කැළඹෙනවා. මේ විදිහේ කැළඹීමක් තියෙනවා. අපි මේ කැළඹීම ස්ථිර කරනවා. ආ මේක ස්ථිරයි. මේක දිගට පවතිනවා. මේ විදිහේ කැළඹීමක් එක්ක මට යැපිලා ඉන්න බෑ කියන ලොකු කතන්දරයක් ගෙතිලා එනවා. නමුත් අර සරලව අර ජල පෘෂ්ඨයට විසි කරපු ඒ ගල වගේ ඒකෙන් කැළඹීමක් ඇති වුණාට මොකද? කලින් තියුණ වතුරම තමයි මේ. ආයෙ වෙනසක් නැහැ. පරිවර්තනයක් නැහැ. ඒ වුණාට අන්න පොඩි කැළඹීමක් ඇති වුණා. ඊට පස්සේ කියනවා දැන් ඕක දිහා පොඩ්ඩක් බලාගෙන ඉන්න. ඕක දිහා පොඩ්ඩක් බලාගෙන ඉන්න කියලා තමයි ගෝලයට කියන්නේ. අන්න කියලා නික්මිලා යනවා. බලා ඉනකොට මොකද වෙන්නේ? අර කැළඹිල්ල ටික ටික ටික ටික ටික ටික නැවතත් තැම්පත් වෙනවා. නැවතත් විවේක වෙනවා. නැවතත් අර පරණ පුරුදු ජල පෘෂ්ඨයම මතුවලා එනවා. ඉතින් ඔන්න ඔය කී ස්වභාවය තමයි අපි නිරීක්ෂණය කරන්නේ. මේක නැවත නැවත කැළඹෙනවා. කැළඹිලා නැවතත් දිය වෙලා ගිහිල්ලා අන්න අර මේ පැවැත්ම කියන යම්කිසි ගලණයකට වැටෙනවා. ආපහු දෙයක් ඉස්මතු වෙලා එනවා. ආපහු දෙයක් හිතවිල්ලක් විදිහට එනවා. ආපහු පරණ දෙයක් මතක් වෙනවා. නැවතත් ටික වෙලාවකින් දිය වෙලා ගිහිල්ලා අර පැවැත්ම කියන ජල පෘෂ්ඨයට දිය වෙලා යනවා. ඉතින් ඔන්න ඔය කී ක්‍රියාවලිය අපේ නිත්‍ය විදියට ගත්තට මේක ඇත්තට මෙහෙම නිත්‍ය පැවැත්මක් නෑ. මේක ස්ථිර විදියට ගත්තට එහෙම ස්ථිර පැවැත්මක් නෑ කියන බැල්ම විතරයි අවශ්‍ය. ඒ බැල්ම බලන්න එකම දේ විවෘත මනසින් බලන්න. සිහිය පිටවාගෙන බලන්න. බලනකොට තේරෙනවා අර කැළඹිලා මහා ලොකු විපර්යාසයක් වගේ මතුවලා ආවට මොකද? තව ටිකකින් නැවතත් දිය වෙලා වතුරටම දිය වෙලා යනවා. අර මුල් කී ස්වභාවයටම දිය වෙලා යනවා. ආපහු වන්න මොකක් හරි මතුවලා එනවා. තරණ ප්‍රශ්නයක් මතුවලා එනවා. ආපහු නැවතත් දිය වෙලා යනවා. ආපහු තව එකක් එනවා. අලුත්ම විදිහ එකක් එනවා. ආපහු නැවතත් දිය වෙලා යනවා. ඔන්න ඒකී බැල්ම අපි නැවත නැවත පුරුදු කරනවා. මේක දිහා විවෘතව බලාගෙන ඉන්නවා. අර තරුණයා අර යුරේ වාඩි වෙලා අර ජල පෘෂ්ඨය දිහා බලා ඉන්නවා වගේ මේ කැළඹීමට මොකද වෙන්නේ කියලා බලනවා. ඒකයි අපි නැවත නැවත කියන්නේ සමහර වෙලාවට කෙනෙක් කියනවා මම ගිහිල්ලා බොහොම විවේක තත්යකට ආවා. විවේකෙට මොකද වෙන්නේ කියලා බලන්න. ටික වෙලාවකින් ඔන්න ඇතපයිරි දෙන්න පටන් අරන් ඒ විවේකෙත් නැති වෙලා යනවා. ඈ ඇඟේ පතේ වේදනාවක් ආවා. ඒක පොඩ්ඩක් දරාගෙන ඉඳියොත් මොකද වෙන්නේ කියලා බලන්න. අන්න ටික වෙලාවකින් ඒ වේදනාවත් නැති වෙලා යනවා. ඔන්න ඔය විදිහේ ක්‍රියාවලියක් නැවත නැවත සිද්ධ වෙනවා. එන්නේ සිද්ධ වෙන ක්‍රියාවලිය දිහා බොහොම විවෘත මනසින් බලන්න විතරයි අවශ්‍ය. බොහොම අවධානයෙන් බලාගෙන ඉන්නවා. ඇස් දල්වාගෙන බලාගෙන ඉන්නවා. ඉන්නකොට තේරෙනවා අර මහා විපර්යාසයක් වගේ, මහා ලොකු දෙයක් වගේ ආවට මොකද? ටිකකින් ඒකත් දිය වෙලා යන සුළුයි. ඒකත් නැවතත් අර ජල පෘෂ්ඨයට එකතු වෙන සුළුයි. කියලා මේ තැනකට දැක ගන්න පුළුවන්. අන්නේ බැල්ම තමයි මේ හුරු කරන්නේ. අනේ පුහුණුව තමයි මේ සිද්ධ කරන්නේ. ඒක කරන්න කරන්න මොකද වෙන්නේ? තේරෙනවා මේ කැළඹුණාට නැවතත් තැම්පත් වෙනවා. කරන්න දෙයක්වත් නැහැ ඉබේම තැම්පත් වෙනවා. පොඩ්ඩක් ඉන්න විතරයි තියෙන්නේ. ඉවසීමෙන් බලාගෙන ඉන්න විතරයි තියෙන්නේ. ආපහු ඇවිස්සලා කැළඹිලා එනවා. ආපහු නැවතත් තැම්පත් වෙනවා. පොඩ්ඩක් ඉවසගෙන ඉන්න විතරයි තියෙන්නේ. ඔන්න ඔය විදිහේ බැල්මක් අපි තුල ටිකෙන් ටික දිග දියුණු වෙලා වර්ධනය වෙලා එනවා. ඉතින් ඒකෙන් දා නැවත නැවත සක්මන් පරියන්ක එදිනෙදා කටයුතු විදිහට මෙන්න මේ විදිහේ බැල්මක් තමයි අපි පුරුදු කරන්නේ. බලන්න මේක කැළඹෙන හැටි. කැළඹිලා මේ ඇවිස්සලා එන හැටි, ආපහු තැම්පත් වෙන හැටි, විවේක වෙන හැටි, ආපහු ඇවිස්සෙන හැටි බලන්න, ආපහු විවේක වෙන හැටි බලන්න. ඔන්න ඒ විදිහට විවෘතව මේක දිහා බලා ඉන්නවා. බලා ඉන්නකොට ඉන්නකොට තේරෙනවා මේ ජල පෘෂ්ඨයෙන් වෙනම ආකාර පැවැත්මක් නිරූපණය කරන්න උත්සාහ ගත්තට නිත්‍ය ස්වභාවයක් පණවන් උත්සාහ ගත්තට එහෙම නැති ස්වභාවයක් එහෙම වෙනම පැවැත්මක් කියලා එකක් මේ තුල නැහැ. ඒ වෙනුවට අර తాවකාලික කැළඹීමක් තියුණා. ඒක නැවතත් වතුරට මුසු වෙලා වතුරට දිය වෙලා ගියා. අනේ ස්වභාවය අපිට වැඩි වැඩියෙන් දැන දැක ගන්න මේ පුහුණුව හේතු වෙන්න පුළුවන්. ඒ ස්වභාවය වැඩි වැඩියෙන් අඳුන ගන්න අපිට මේක හේතු වෙන්න පුළුවන්. ඒක නිසාම කියනවා මෙන්න මේ මිනිස්යාගේ යථා ස්වභාවය මේ කොන්ෂස් මයින්ඩ් එක නෙමෙයි. ඒ වෙනුවට අන්කොන්ෂස් මයින්ඩ් එක. මේ අවදි මනස නෙමෙයි. ඒ වෙනුවට අන්න යටිහිත කියන වචනේ පාවිච්චි වෙන්නේ නැහැ. මේ ධර්මයේ පාවිච්චි වෙන්නේ නැහැ. අපි හිතමු මේ වෙලාවට අනුව පාවිච්චි කරන්නේ. මේ යටිහිත තමයි මිනිස්යාගේ නියම ප්‍රകൃතිය. මේ උඩුහිතේ තියෙන මොනවද? හැම වෙලේම තියෙන්නේ මේ ආගන්තුක උපක්ලේශ ටිකක්. මලකට තට්ටුවක් තමයි තියෙන්නේ. මලකට තට්ටුව තමයි තියෙන්නේ. මෙන්න මේ මලකට තට්ටුව තමයි අපි ස්ථිර කරගන්නේ. ආ මෙහෙම දෙයක් වුණා මෙහෙම දෙයක් ආවා මෙහෙම කරන්න ඕනේ අර එහෙම කරන්න ඕනේ කියලා දඟලන්නේ නටන්නේ ඔකෝම අර පිට පොත්තට එහෙම නැත්නම් අර ආගන්තුක උපක්ලේශ වලට එහෙම නැත්නම් මේ මලකට තට්ටුවට අනුව තමයි. ඒතකොට මිනිස්යාගේ නියම ස්වභාවය කොහෙද කියලා ගත්තොත් අන්න අර යටි හිතේ පැවැත්මක් එහෙම නැත්නම් ගලණයක් තියෙනවා. ඒ ගලණය තමයි අර ජල පෘෂ්ඨය. ඒ ගලණය තමයි අර මහා ජල කඳ. අන්න ඒ ස්වභාවය තමයි අපේ නියම ස්වභාවය. ඊකෙන් පිට වෙන ආකාර පැවැත්මක් වෙන ආකාර ස්වභාවයක් අපි පනවන්න උත්සාහ ගත්තට එහෙම දෙයක් නැහැ. ඒතකොට මේ මුල්කී ස්වභාවය එහෙම නැත්නම් මේ යටිහිත කියන ස්වභාවය එහෙම නැත්නම් මේ unconscious mind එක කියන ස්වභාවය මෙන්න මේ ගලණයක් තියෙන මේ ජල පෘෂ්ඨය මේක හැම වෙලේම හැමෝගෙම එකයි ඒකෙදි තමයි අපි එකිනෙකා අන්න එකට සම්බන්ධ වෙන්නේ. එහෙම නැත්නම් මේ මනුස්ස වර්ගයා කියන ස්වභාවයක් මූල ස්වභාවයක් තමයි ඒ තුල තියෙන්නේ. ඒ වෙනුවට අපි අර මතපුරට අහම එහෙම නැත්නම් අර ආගන්තුක දේවල් වලට අහම අපි හිතනවා එයාට වැඩිය මම වෙනස්. එයා නරක කෙනෙක් මම හොඳ කෙනෙක්. මේ දේ හොඳයි මේ දේ නරකයි. මම මෙහෙම දේවල් කරලා තියෙනවා එයා මෙහෙම දේවල් කරලා නැහැ කියලා අන්න අපි වෙනස් ස්වභාවයක් වෙන්නීමක් හදා ගන්නවා. නමුත් අර පදනමක් විදිහට තියෙන පැවැත්ම ගත්තොත් ඒකෙන් අපි සියලු දෙනාම ඒකාකාර ස්වභාවයක් තමයි තියෙන්නේ. ඒක තමයි අපි හැමෝටම පොදු දේ. අන්න ඒ දේ හඳුනගන්න ඒ දේට වැඩි වැඩියෙන් ලං වෙන්න තමයි උත්සාහය. තමුන්ගේ ප්‍රകൃතිය වෙන මොකුත් නෙමෙයි. අන්නේ ප්‍රകൃතියට ලං වෙන්න තමයි උත්සාහය. ඒ ප්‍රകൃතියට ලං වෙන්න බැරි එකම හේතුව තමයි අපි මේ දේවල් නිත්‍ය කරනවා. නිත්‍ය කරනවා. හිතනවා මම නම් මේ විදිහේ හොඳ කෙනෙක්. ඔබ පාපියෙක්. මගේ මේ විදිහේ දේවල් තියෙනවා ඔබට එහෙම දේවල් නැහැ කියලා ඔන්න ඔය විදිහට වෙන් කිරීමක් වෙනස් කිරීමක් අර විදිහේ දියසුලියක් විදිහට වෙනම නිරූපණය කිරීමක් නැවත නැවත මතුවලා එනවා ඒක දැක ගන්න පුළුවන් නමුත් අපි අර පදනමක් විදිහට ගත්තොත් මේ මනුස්ස වර්ගයා විදිහට ගත්තොත් හැමෝම අන්න එකම වගේ තමයි හැමෝම එක වගේ තමයි. අර විදිහට යට යටින් තියෙන පැවැත්ම හැමෝටම පොදුයි. ගෑනු පිරිමි කියලා වෙනසක් නැහැ. වයස මහලු කියලා වෙනසක් නැහැ. ඒ විදිහේ වෙනස් පැනවීමක් කරන්න බෑ. ඒ වෙනුවට හැමෝටම පොදු අර විදිහේ ගලණයක් ස්වභාවයක් අපි තුල තියෙනවා. අන්නේ ප්‍රകൃතිය අඳුන ගන්න තමයි උත්සාහය. එක්තරා විදිහකට කිව්ව හැකි මේ මතු පිටට එන දේවල් අනිත්‍ය වුණාට අර දේ නිට්ටයයි. අර දේ නිට්ටයයි. අන්න ඒ දෙයට වැඩි වැඩියෙන් ලං වෙන්න. අනිත්‍ය දේ තුල දුක හැම වෙලෙම පිරලා තියෙනවා. අනිත්‍ය දේ වෙනස් වෙනවා. විපරිණාමයටපත් වෙනවා. අන්න අපිට ඒක නිසාම දුකක්, වෙහෙසක්, පීඩාවක් මතුවලා එනවා. නමුත් අන්න අර නිත්‍ය ස්වභාවයක් මේක තුල තියෙනවා. අන්නේ නිත්‍ය ස්වභාවයට අවධානය දෙන්න. අවධානය ගන්න කියන ආරාධනාව තමයි සිද්ධ කරන්නේ. භාග්‍යතුන් වහන්සේ කියනවා අත්ති භික්කවේ තදායතන. මහණෙනි මෙවැනි වූ ආයතනයක් ඇත. මොන වගේ ආයතනයක්ද? නিত্য වූ දෙයක් තියෙනවා. මේ විදිහට දුක නැති දෙයක් තියෙනවා. මේ විදිහට ජාත භූත කත සංකත නැති දෙයක් තියෙනවා. අජාත අභූත අකත අසංකත කියලා තමයි කියන්නේ. මේ විදිහට නූපන් මේ විදිහට හට නොගත් නොකරන ලද මේ විදිහට සංස්කාරය නොකරන ලද මේ විදිහේ ස්වභාවයක් තියෙනවා. ඒක නිට්ටයයි. මේ මතු පිට දේවල් තමයි අනිත්‍ය. අන්නේ නිත්‍ය ස්වභාවය අඳුන ගන්න, ඒ නිත්‍ය ස්වභාවය තුළට වැඩි වැඩියෙන් கிඳා බසින්න කියන ආරාධනාව තමයි සිද්ධ කරන්නේ. ඉතින් ඒ විදිහේ ආරාධනාවක් ක්‍රමානුකූල උත්සාහයක්. දවසෙන් දෙකෙන් කරන්න බෑ. දවසෙන් දෙකෙන් හොඳ ආරම්භයක් ගන්න පුළුවනි. නමුත් කාලයක් තිස්සේ උත්සාහ කරන්න ඕනේ. කාලයක් තිස්සේ උත්සාහ කරනකොට අර මට මටම අනන්‍ය වූ අපහසු අමාරුතා වර්ධනය වෙලා එනවා. දැන් පහුගිය දවසක කෙනෙක් ඉන්දියා ඒ මිනිස්සයා සඳහන් කරනවා මම මේ විදිහට යුද හමුදාවේ වැඩ කරපු කෙනෙක්. ඒ දවස්වල අපි ඉතින් යුද්ධෙට ඒ අදහස් වලට විවිධ දේවල් වලට දේවල් සිද්ධ කරා. නමුත් දැන් මම භාවනාවක යෙදෙනකොට මේ විදිහට පුරුදු කරනකොට මට ඒ මතක ගලාගෙන එනවා. මට ඒක හරි බාධාවක්, වෙහෙසක්, පීඩාවක්. මේ විදිහේ දේවල් මම කරානේ, මේ විදිහේ කර්ම මම රැස් කරගත්තානේ කියලා වෙහෙසක් පීඩාවක් මට මතුවලා එනවා මේ දේ නිසා මට මේ දේ භාවනාවක් කරගන්න අමාරුයි මෙහෙස පීඩාවයි කියලා මෙතනට සඳහන් කරනවා. එතකොට මෙතන ඉන්න පිරිසක් සමහර කෙනෙක් කියන්න පුළුවන් අපි නම් ඔය වගේ අපරාධ කළා නෑ. අපි නම් ওই විදිහට කටයුතු කළා නෑ කියලා විවිධ අදහස් දෙන්න පුළුවනි. එතනට කියන අපිට ඒ දවස්වල මේවා කියලා මේවා කරන කාලේ අපිට පෙන්නවා මේවා කරොත් මේ විදිහට රට, ජාතිය, ආගම රැකගත්තොත් ඔබට ආ දිව්‍ය ලෝක යන්න පුළුවන්. හරියට නිකන් අර පාස්කු උපහාරයේ කාලේ වගේ නේද? නිකන් කන්‍යාවියන් කීයද 70ක්. 70ක් ලැබෙන අය කොහොම ලේසි නෑනේ. කන්‍යාවියන්නේ ඈ. එහෙම කිව්වාම ඉතින් අර ඉස්සරහා එක බෝම්බයයි පිටේ තව බෝම්බයයි කියලා බෝම්බ දෙකක් කෙල්ලගෙන ගිහිල්ලා අන්න මැරෙන්න උනත් බැරි නෑ. මේ විදිහේ වටිනකමක් පෙන්눔 කරනවා. නමුත් ඇත්තටම අන්න මේ කර්මය කියන එක ක්‍රියාත්මකයි. ඒකේ දෙයක් නැහැ. ආයි මොක ලැබෙනවයි කියලා කිව්වත් කර්මයට අදාළ නැහැ. ඈ දැනගෙන ඉඳියත් නැතත් අදාළ නැහැ. ඒ දේ සිද්ධ වෙනවා. ඉතින් ඒ වගේ දෙයක් අපි හිතමු අර විදිහට කෙනෙක්ට මතක් වෙනවා කියන්නේ මොකද්ද? මතක් වෙනවා කියන්නේ මොකද්ද? අන්න අර කර්ම බීජය යට තියෙනවා. කර්ම බීජයට තියෙනවා. එතකොට අර යම් කිසි වෙලාවක එයාගේ මරණ අවස්ථාවේදී මේ දේවල් ඉස්මතු වෙලා එන්න හැකියාවක් තියෙනවා. ඒක නිසාම තමයි කියන්නේ මට මේ භාවනාවක් කරගන්න බෑ. අර දේවල් ඉස්මතු වෙනවා. භාවනාවක් කරගන්න බෑ. ඒ අඳුරු මතක ගලාගෙන එනවා. එතන මොකද්ද විසඳුම කියලා කෙනෙක් විමසන්න පුළුවනි. අන්න විසඳුම තමයි වැඩි වැඩියෙන් මේ වර්තමාන මොහොත සමාදන් වෙන්න උත්සාහ ගන්න. ඒක ක්‍රමානුකූලයි. ඒක වෙහෙස සහගතයි. නමුත් වෙහෙසෙන් හරි කරන්න ඕනේ. දැන් අඟුලිමාල හාමුදුරුවෝ ගැනත් අපි අහලා තියෙනවානේ. දැන් අඟුලිමාල හාමුදුරුවෝ භාවනා කරන්න ගියාම මොනවද එන්නේ නැත්තේ කියලා හිතන්නකෝ ගලාගෙන. ඈ අර ලේ ගලන, විලාප තියෙන, අර යදින, ඒ මතක ටික එන්නේ නැත්තේ. ඒක තමයි එන්නේ නැත්තේ. මොකෝ ආයේ ඒ ටික අමතක වෙලා එනවද? නෑනේ. ඒ ටික එනවා. ඈ ඒ ටික එනකොට මොකද්ද භාග්‍යතුන් වහන්සේ කියන්නේ? භාග්‍යතුන් වහන්සේ කියනවා මේ දරා ගන්න. ඉවසන්න බ්‍රාහ්මණී ඉවසන්න. ඒ කියන අදහස විතරයි කියන්නේ. මේ ඉවසීමෙන් කටයුතු කරන්න. මොකද කල්ප ගානක් නිරයේ ගිහිල්ලා විඳින්න ඕනේ පාප කර්ම තමයි කියන්නේ ගෙවිලා යන්නේ. ඒවා තමයි ඔය විසිරිලා යන්නේ. ඒ සඳහා නැවත නැවත අර විදියට වර්තමාන මොහොතක් සමාදන් වෙන්න. අමාරුවෙන් නමුත් ඉතින් මේ හාමුදුරුව පින්ඩපාත යනවා. කොල්ලෙක් ගහකට ගලක් ගැව්වොත් ඒක ඇවිල්ලා ඔලුවේ වදිනවා. ඈ කවුරු හරි ඉඳුල් වතුර එකක් විසි කරොත් ඇඟේ. ඉතින් පාතර මිඳගෙන, ලේ පෙරාගෙන, ඉඳුල් වතුර නාගෙන හැමදාම ඇවිල්ලා කියනවා බලන්න වෙච්ච දෙයක්. ඈ බලන්න වෙච්ච දෙයක්. ඉතින් මොකද කරන්නේ? බුදුරජාණන් වහන්සේ නැවත නැවත මතක් කරනවා ඉවසන්න බ්‍රාහ්මණී ඉවසන්න. මොකද ඔය කල්ප ගණනක් නිරයේ පැසෙන තියෙන කර්ම ওই විදිහට විසිරිලා යනවා. විසිරිලා යනවා, ගෙවිලා යනවා. ඒ විදිහට ෂෙයා වෙලා යනවා. ඒක සඳහා යම්කිසි ඉවසීමක් අවශ්‍යයි. ඒකයි සමහර වෙලාවට අපි තුලින් අර විදිහේ අඳුරු මතක මතුවලා එන්නේ. එතකොට මේ මතකයේ මට පදනම් වෙලා මට මේක කරන්න බෑ, මට මේක ලබා ගන්න බෑ, මේ විදිහ පුහුණුවක් මට කරන්න බෑ කියලා අධෛර්යමත් වුණොත් මොකද උනේ? අන්න වෙන භවයකටත් මේක ඉතුරු කරගත්තා. රැස් කරගත්තා. නමුත් මේ විදිහට අමාරුවෙන් නමුත් පුහුණු වෙන කෙනෙක් ටිකෙන් ටික උත්සාහ කරන කෙනෙක් එයාට තේරෙනවා අන්න අතීත මතක තියෙන්න පුළුවන්. අඳුරු දේවල්, වැරදි දේවල් අපි කරලා තියෙන්න පුළුවන්. හැමෝම මං කියන්නේ එක්කෙනෙක් දෙන්නෙක් විතරක් නෙමෙයි. මේ සංසාර ගමනේ ආයි නොකරපු පාප කර්මයක් කියලා දෙයක් නැහැ. එහෙම දෙයක් බලාපොරොත්තු වෙන්න එපා. එච්චරට දිග සංසාර ගමනක් මේක. නොවිය යුතු අකටයුත්තක්, නොවිය යුතු දෙයක් වෙන්න දෙ කියලා දෙයක්වත් නැහැ. එහෙම දේවල් නැහැ. කරන්න තියෙන හැම එකම කරලා තියෙන්නේ. කරන්න තියෙන හැම පාප කර්මෙම සිද්ධ වෙලා තියෙන්නේ. එතකොට අන්න ඒ විදිහේ ස්වභාවයක් ඒ විදිහේ සංවේගයක් ඇති කර ගැනීමම ප්‍රමාණවත්. මොකද වෙන කෙනෙක්ට පාපියෙක් කියලා පනවන්නේ කොහොමද අපි? අපි මොන මොනවා කරගෙන තියනවද? මොන මොනවා කරලා තියනවද කවුද දන්නේ? අර මොගලන් හාමුදුරන්ගේ කතාවේදීත් කියන්නේ මේ භාග්‍යතුන් වහන්සේ නැති තැන වික්ෂුන් වහන්සේලා කතා වෙනවා. කතා වෙලා කියන මේ මොගලන් හාමුදුරන්ගේ මරණය මේ ශාසනයට ගැලපෙන්නේ නැහැ. අග්‍ර ශ්‍රාවක කෙනෙක්ට ගැලපෙන්නේ නැහැ. උන්වහන්සේට ගැලපෙන්නේ නැහැ. ඒ වගේ උතුමෙක්ට ගැලපෙන්නේ නැහැ. මේ විදිහේ මේ පොළු වලින් ගුටි කාලා ගුටි කාලා අස්ති බිඳිලා මරණයක් මේ ස්වාමීන් වහන්සේට ගැලපෙන්නේ නැහැ කියලා කතා වෙනවා. බුදුරජාණන් වහන්සේ ඇවිල්ලා අහනවා මොකද්ද මහණෙනි කතා කරන්නේ. ඊට කියනවා මේ මුගලන් ආයසුන්ගේ මරණය මේක මේ ශාසනයට ගැලපෙන්නේ නැහැ. මේක ඒ වගේ මේ අග්‍ර ශ්‍රාවක කෙනෙක්ට ගැලපෙන්නේ නැහැ. මේක මේ වගේ උතුමෙක්ට ගැලපෙන්නේ නැහැ. ඈ කියනවා මහණෙනි එහෙම නැහැ. මේ ගැලපෙනම විදිහට තමයි ওই මරණය සිද්ධ වුනේ. ඈ ඔයිට වැඩිය හොඳ ගැලපෙන ක්‍රමයක් නැහැ. ওই විදිහට තමයි මරණය සිද්ධ වුනේ. ආ මොකද අතීත කර්මයක් හේතු කොට. එතකොට අපි හිතනවාද අපි ඔය වගේ දේවල් නොකර ඇති කියලා. ඈ අපි තුලත් ඕන තරම් ඔය වගේ කර්ම කරලත් ඇති. ඒවට දුක් විඳලත් ඇති. තවත් බීජ ඕන තරම් සැඟවිලත් ඇති. එතකොට අන්න වෙන කෙනෙක් පාපියෙක් කියලා කොහොමද අපි පනවන්නේ? වෙන කෙනෙක්ගේ වරදක් කොහොමද අපි දකින්නේ? ඒ වෙනුවට සංවේගයක් ඇති කරගන්න පුළුවන්. සංවේගයක් ඇති කරගන්න පුළුවන්. මේ විදිහේ දුර සංසාර ගමනක් ගෙවාගෙන එනවා. ඒක තුල ආයි විය නොවිය යුතු කියලා පාප කර්මයක් දෙයක් නැහැ. ඒවා කොහොම සිද්ධ වෙලා තියෙන්නේ. අන්න ඒ බව දැනගෙන අපිට පුළුවන් ද වැඩි වැඩියෙන් මේ වර්තමාන මොහොත සමාදම් වෙන්න. අන්න සමාදම් වෙන්න වෙන්න තේරෙනවා අර අඳුරු මතක ටික ටික ටික ටික දිය වෙලා යනවා. සමහර විට ඒවා නිකන් අමුතු වෙහෙස පීඩාවල් විදියට මතුවෙනවා. මේ ඇඟපතේ වෙහෙස එනවා. හිත තුල වෙහෙස එනවා. දරා ගන්න බැරි ඇඬුම් එනවා. මේ විදියට අහේතුක වේදනා මතුවලා එනවා. කිසිම හේතුවක් නැතුව වේදනා මතුවලා එනවා ඇඟ තුලින්. නිකන් පිහේ ගන්නවා වගේ වේදනා දෙනවා. නැගිට ගමන් නැහැ. ආවෝ පරියංගෙට ගියපු ගමන් ආපහු වේදනා දෙනවා. ඇඟ අඹරවනවා, දාඩිය දානවා. මොකද්ද මේ වෙන්නේ? අන්න අර දේවල් විසිර යාමක්. අර විදිහට ඒ කර්මය ගෙවීමක් සිත වෙනවා. ඉතින් ඒක ටිකක් උත්සාහයෙන් දරාගෙන ඉන්න ඕනේ. ඒ සඳහා හොඳයි මේ සීලයක් සමාදන් වෙලා ඉන්න එක. ඒ සඳහා හොඳයි මේ විදිහේ පිරිසක් විදියට රැස් වෙලා ඉන්න එක. ඒ සඳහා හොඳයි තමුන් යම් කිසි විදියක වතපිළිවෙතක් කරන එක. දැන් සාමාන්‍යයෙන් ඔය අපි හිතමුකෝ මේ ශාසනයට අලුතෙන් ඇතුල් වෙන කෙනෙක් සාමණේර කෙනෙක් විදිහට නේ ඇතුල් වෙන්නේ. ඒතර නොවිස් කියලා කියනවා. නොවිස්, no wise. no wise කියලා තමයි කියන්නේ. එතකොට මොකද්ද මේ කියන්නේ? ආ මේ තැනැත්තාව ටිකක් ඔසවා තබන්න ඕනේ. ඔසවා තබන්න පුහුණු කාලයක් විදිහට තමයි මේ සාමණේර කාලේ දෙන්නේ. එතකොට ඒ කාලෙදි මොකද කරන්නේ? ඒ කාලෙදි මේ පාඩම් කියලා දෙනවා, අඩුපාඩු කියලා දෙනවා. මේ no wise කෙනා අන්න පොඩ්ඩක් ඥානවන්ත කරන්න තමයි උත්සාහය. ඒක කාලයක් තිස්සේ කරන උත්සාහයක්. ඒතකොට මේ සාමාන්‍යර කට්ටියට තියෙනවා සාමාන්‍යයෙන් දඬුවම්වත් කියලා. වැලි දඬුවම්, ඈන් ඔය දිය දඬුවම් ඔය විදිහට දඬුවම්වත් පනවනවා. මොකද්ද මේ දඬුවම්වත් කියන්නේ? ආ මේ ආරණ්‍ය පාල ඔය තියෙන වැලි කොටෙන් වැලි කොටයක් කරේ තියෙන උඩට අරන් යන්නේ කියලා. ඈ ඒක තමයි දඬුවම් මත. මොකක් සඳහාද මේක උදව් වෙන්නේ? අර විදිහට ගොඩාක් වෙහෙස පීඩාව මතුවලා ඉන අවස්ථාවලදී මෙන්න මේ වගේ වර්ධපිළිවෙතක් කරත් ඒක ගොඩක් පහසුයි. ගොඩාක් ඔය ශරීර හොරකමටමත් එන වෙහෙස පීඩාවල් තියෙනවා. අමාරු අපහසුතාව තියෙනවා. ඒතර මේ වතක් පිළිවෙතක් කරන්න ඔය සක්මන් මලුවක් අතු ගාලා ඒ විදිහේ උදව්වක් පහත්සුවක් කරන්න. අර විදිහට යම්කිසි වතක් පිළිවෙතක් අර විදිහේ දඬුවම් වතක් කරන්න. අන්න ඒ විදිහට ක්‍රමානුකූලව උත්සාහයක් දැරිය යුතුයි. එහෙම නැත්නම් අපි හිතනවා නම් මේ දාඩිය දාගන්න නැතුව මේ ප්‍රතිපදාව යන්න පුළුවන්. මේ විදිහට කරදරයක් බාධකයක් නැතුව මේ ප්‍රතිපදාව යන්න පුළුවන් කියලා එහෙම දෙයක් නැහැ. ඒ වෙනුවට පොඩ්ඩක් මේ ඇඟට දාඩිය දාලා අර විදියට දඬුවම් වතක් හරි කමක් නැහැ මට ලැබුණොත් ඒකත් ලොකු ජයග්‍රහණයක්. ඒකත් ලොකු ජයග්‍රහණයක්. අන්න මොකද අර ඇති වෙලා තියෙන වෙහෙස පීඩාවට මේකෙන් පහසුවක් එනවා. වතක් පිළිවෙතක් කරාම කාට හරි උපස්ථානයක් කරාම පහසුවක් එනවා. මොකද අර අර පරණ කර්ම ශක්තියන්නේ ගෙවිලා යන්නේ. මේ හිත ඔසවා දමන්න තමයි සූදානම. නෝ වයිස් ඉඳලා වයිස් යන්තම් හරි වයිස් කියන ගානට පොඩ්ඩක් ඔසවා දමන්න බෑ. අන්න ඒකට තමයි මේ සූදානම. එතකොට ඒ සඳහා යම් කිසි විදියක වෙහෙසක් පීඩාවක් අර විදිහට කර්ම ශක්තියනුත් ක්‍රියාත්මක වෙනවනේ. ඒ ක්‍රියාත්මක වෙනකොට ඒවා දරාගෙන ටිකෙන් ටික ඉවසීමෙන් කරගෙන යන්න ඕනේ. ඒකට සාමනීර කාලේ විතරක් නෙවෙයි උපසම්පදා වුණත් ඒ වගේ දේවල් එන්න පුළුවන්. ඒ කාලෙදිත් පොඩ්ඩක් දරාගෙන යනවා. මට ওই කතාව මතක් වුණේම පහුගිය දවසක වැලි කොටයක් කරේ තියාගෙන කොහෙදෝ යනවා. අපි ඔය දවල්ට එක එක වැඩ කටයුතු කරනවා. එතකොට සුදු ආමඳුර කෙනෙක් මාව පහු කරගෙන යනවා. මං කෝවා බන්තේ බලන්නකෝ මේක තමයි මේ දවස්වල තියෙන දුක කියලා. මොකද්ද මේ කරේ තියෙන වැලි කොටේ? ගැන තමයි කිව්වේ. ඒතර මේ හාමුදුරුවෝ කියනවා මේ සාමනීර කට්ටියට දෙන දඬුවම්වත් ඕවා. ඈ සාමනීර කට්ටියට දෙන දඬුවම්වත් තාම වැලිය අදිනවා ඒ වුණාට. තාම වැලිය අදිනවා. දැන් වැලිය ඇදලා වැඩි වෙලා තමයි තියෙන්නේ අපිට. ඒකයි ප්‍රශ්නේ තියෙන්නේ. එහෙම ප්‍රශ්න තැවිලා තියෙනවා. මොකක් සඳහාද? අන්න මේ තියෙන වෙහෙස පීඩාව මේක මේකෙන් ඉවර කරගත්තොත් ලොකු ලාභයක්. වෙන කොහේ හරි අරගෙන යන්නේ නැතුව ඈ වෙන එකකට අරගෙන යන්නේ නැතුව මෙතන ගෙවලා මෙතන අහවර කරගන්න උත්සාහ ගන්න ඕනේ. ඉතින් අර විදිහට වෙහෙස පීඩාව මතුවලා එනකොට ඒකෙනෙත් අපිට පෙන්වලා දෙන්න පුළුවන් මේ වත්පිළිවෙත හොඳයි. වත්පිළිවෙත හොඳයි. ඒකෙන් අදහස් වෙන්නේ අර ඔක්කොම නවත්තලා දානවා කියලා. නෑ ඒවා කරන ගමන් පොඩ්ඩක් වත්පිළිවෙත කරන්න. පොඩ්ඩක් ඇඟට දාලි දාන මොකක් හරි වැඩක් කරන්න. ඈ පොඩ්ඩක් වෙහෙසෙන් මේ විදිහට කරගෙන යනකොට තේරෙනවා අර ආවට මොකද ඒවෙන් මාව වැටෙන්නේ නෑ. ඒවෙන් මාව වැටෙන්නේ නැහැ. ඒ දේවල් නැවත නැවත ක්‍රියාත්මක වෙනවා. අර විදිහට කය අඹරෝගෙන දාඩිය දාගෙන අහේතුක වේදනා ඇති කරගෙන මේවා මතුවලා එනවා. නමුත් මට ටික ටික දරාගෙන ඉන්න පුළුවන්. සාමාන්‍ය හොඳට දාඩිය දාගලා ගිහිල්ලා වැඩක් කරලා විවේක වෙලා වාඩි වෙලා බලන්න. ආ වෙනදාට වැඩිය හොඳට භාවනාව කරනවා. කලින්ටත් වැඩිය හොඳයි. බලනකොට තියලා තියෙන්නේ මොකද්ද? ශරීර හොරකම. ඈ ওই විකාර වෙන්නේ, ওই පිස්සු වෙන්නේ ඔක්කොම ශරීර හොරකම. ඉතින් ඒකින් හින්දා පොඩක් දාඩිය දාගත්තට පාඩුවක් නැහැ. පොඩක් වෙහෙස පහසු වෙලා මහන්සි වෙලා අර ඉතින් වතපිළිවෙතක් කරාට පාඩුවක් නැහැ. අන්න ඒ විදිහේ ක්‍රමානුකූලව ටිකක් ප්‍රඥා සහගතව මේ සඳහා එළඹෙන්න ඕනේ. ඒකයි කියන්නේ නිකන් අන්ධ භූත විදියට ගිහිල්ලා හරියන්නේ නැහැ. ඒ වෙනුවට පොඩ්ඩක් ආ මේ වගේ බාධකයක් ඇවිල්ලා තියෙනවා. මේ විදිහේ වෙහෙස පීඩාවක් මට එනවා. මම දරන්න පුළුවන් තරම දරනවා. බැරි වෙලාවට මොකද කරන්නේ? ආ බැරි වෙලාවට කොහොම හරි යැපිලා ඉන්න එපා. අතහැරලා දාලා යන්නේ ඒක නෙවෙයිනේ වැඩේ. සක්මනේ අතහැරලා දාලා ගියා කියන්නේ මොකද්ද? ආ ඉස්සරහට අරගෙන ගියා. පරියංකේ භාගයේද නැක දමලා ගහලා නැගිට්ටා කියන්නේ මොකද්ද? ආ ඉස්සරහට අරගෙන ගියා. වැඩසටහන අතරලා ගියේ කියන්නේ මොකද්ද? ආ තව ඉදිරියට ඉතුරු කරගත්තා. ආ මෙහෙම මෙහෙම ගිහිලා ගිහිල්ලා අන්තිමට ඊළඟ භවයටත් අරගෙන යනවා. ඊළඟ භවයටත් අරගෙන යනවා. ටික ටික හැම වෙලෙම ඉතුරු කරගන්නවා. භාග්‍යතුන් වහන්සේ කියන්නේම මේ සක්මනේ ඉවර කරන්න. මේකේ බියක් ආවනම් මේකේ වෙහසක් ආවනම් ඒ සක්මන් ඉරියව්වේක ඉවර කළ යන්න අමාරු වෙන්න පුළුවන්. පරියන්ක ඉරියව්වේ වෙහසක් පීඩාවක් ආවනම් ඒ ඉරියව්ව ඉවර කළ යන්න. මේ වැඩසටහනේදී වෙහසක් පීඩාවක් ආවනම් වැඩසටහන ඉවර කළ යන්න. ඈ ඒ විදිහට මේක නම් භාග්‍යවතුන් වහන්සේ කියපු එකක් නෙමෙයි මේක මම කියන්නේ. හරි. නමුත් අන්න ඒ විදිහට කරන්න වෙනවා. ඒ විදිහට උත්සාහයෙන් කරන්න වෙනවා. එතකොට තේරෙනවා අර අපහසු අමාරු කාලේ එනවා. යම් යම් විදිහේ අනියත හේතුක වේදනා මේ කයෙන් ඉදිරිපත් වෙලා එනවා. මේ විදිහට හිත කැළඹෙනවා. මිනිස්සු ඇවිල්ලා බයිනවා. නොයේකුත් වෙහෙස පීඩා එනවා. නමුත් අපි මේ වැඩේ අතාරින්නේ නැහැ. වැඩේ අතාරින්නේ නැවත නැවත හුරු කරනවා පුරුදු කරනවා මොකක් සඳහාද මේක මෙතනින් ඉවර කරගත්තොත් යහපත් එහෙම නැත්නම් කොහේ ගිහිලා මොනවා කොහේ වැටෙයිද දන්නේ නැහැ ඒක නිසා නැවත නැවත පුරුදු කරලා බලන්න පුරුදු කරන කෙනෙක්ට අනිවාර්ය වෙහෙස පීඩා වෙනවා වැඩේ හරි වැඩේ හරි නිකන් ඔය පා වෙලා උලංගේ නිකන් ගලාගෙන යනවා වගේ එහෙම තියනවා. එහෙම තියෙන්නේ ටික කාලයයි. යථාර්ථය කියන එක පොඩ්ඩක් කටුකයි. නමුත් මොකද කරන්නේ? කටුක නමුත් දරාගෙන ඉන්න වෙනවනේ. ඉන්න වෙනවනේ. ඒ වගේ විවේක තත්ත්ව නොතියෙන්න පුළුවන් හැමදාම. ඒ දවසටත් දරාගෙන ඉන්න වෙනවනේ. අන්න ඒ විදිහට ක්‍රමානුකූලව ටිකෙන් ටික සිද්ධ කරන්න. සිද්ධ කරන කරන තේරෙනවා මේ කොයි දේ ආවත් නොසැලෙන ස්වභාවයක් මා තුළ වර්ධනය වෙලා එනවා. ඒක තමයි මේ කියන අනිත්‍ය සංඥාව. ඒක දැන් මුල් බැසගෙන තියෙන්නේ. දැන් මේ හිතලා නිකන් උඩින් කල්පනා කරන මතුරුන අනිත්‍යක් නෙමෙයි. ඒ වෙනුවට කොයි දේ ආවත් මෙයාගේ සැලෙන්නේ නැහැ. අර විදිහට පරියන්කේ ඉන්නවා. දේවල් ඇවිල්ලා යනවා දෙයක් නැහැ. සක්මන කියනවා දේවල් ඇවිල්ලා යනවා දෙයක් නැහැ. ඊළඟට පරියන්කෙන් අරගෙන නැගිටින්න දෙයක් නැහැ. සක්මණෙන් තවදුරටත් එහාට වෙන ඉරියව්වකට අරගෙන යන්න දෙයක් නැහැ. ඒ ඒ තැන ඒ ඒ දේ ඉවර කරනවා, අහවර කරනවා. අනේ ශක්තිය නියම ප්‍රතිපදාව. නියම ප්‍රතිපදාව. ඒක ටිකෙන් ටික වර්ධනය වෙනවා, මෝදු වෙනවා. ඒ දේ තමයි සිද්ධ වෙන්නේ. ඉතින් අද අපි මේ ඉදිරියෙන් තියාගත්ත අනිත්‍ය සංඥාවත් මෙන්න මේ ප්‍රතිපදාවට ගොඩාක් සම්බන්ධයි. භාග්‍යතුන් වහන්සේ කියන්නේ මොකක්ද? මේ කරන ප්‍රතිපදාවට එහෙම නැත්නම් මේ වඩන සංඥාව අපිව අමෘතය කරා අරගෙන යනවා. අමෘතේ කරා අරගෙන යනවා. අර විදිහට විවේක වීමක් දිහාවට අරගෙන යනවා. අර විදිහේ සැනසීමක් දිහාවට අරගෙන යනවා කියලා තමයි භාග්‍යතුන් වහන්සේ ප්‍රකාශ කරන්නේ. ඉතින් අපි අපිත් කල්පනා කරමු අද දවසේ මේ ඉදිරියෙන් තියාගත්ත අනිත්‍ය සංඥාවත් මේ විදිහට වඩලා පුරුදු කළා අපි තුලත් මේ විදිහේ විවේකයක් සැනසීමක් ලං කරගන්න ලැබේවා කියලා.